नमो तस्से වහන්සේ මේ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න ගැටලු කරදර හින්දාමයි ධර්මයක් ඕනේ. ඒ කියන්නේ ලෙඩ රෝග තියන අය ස්පිටාලෙට යන්න ඕනේ. නිරෝගී යන්න ඕනේ. ජීවිතේ ප්‍රශ්න ගැටලු කරදර දුක් දුම්නස් නැතිනම් හොඳයි නම් ධර්මයක් උත්තර නැහැ. මහත් ජීවිතයේ දුක් සහගත නිසාමයි ධර්මයක් ඕනේ. ඒ දුක නිදෙන්න වෙන තැනක් නැති නිසාමයි දුක නිදෙන්න මඟක් අපිට හොයන්න වෙන්නේ. ඉතින් මම මාතෘකා කළ කතාවේ අර්ථය කියන්නේ ප්‍රමුඛ කතාවක් වෙනවා මට තව වෙන්න. ඒ කියන්නේ හරියට යම් කෙනෙක් ධර්මයට හිත තැබුවොත් බය නැති ජීවිතවල ප්‍රශ්න ගැටලු තමයි. නමුත් ඒ ප්‍රශ්න ගැටලු මායාව විසින් ධර්මයේ තෙන්රෝවි වළක්වලා තියෙන ආරණ. ඒව ගැන නොසන්සා ප්‍රශ්න ගැටලු ප්‍රශ්න කියන සමාජ ණය පුරුෂ වෙන පුළුවන් දරුවන් දෙන්නේ. තමන්ගේ දරුවන්ට දුක් කරදර වෙන්න පුළුවන් ඒ වගේ මේ ප්‍රශ්න හින්දා එන්නේ නැති. නමුත් කෙනෙකුට ඒවා නැත්නම් තෝරාන ජීවිතේ ගත කරලා ජීවත් වෙන ඕන ධර්මයේ කෙරෙහි නඹුච්ච මනසකින් ඒ ධර්මයේ කෙරෙහි නඹුච්ච මනසම යාට පිටක් එයාට රැකවරණයක් කරලා දෙනවා ඒ ධර්මයේ රකින්න දෙන ධර්මයේ රකින්න උඹ ධර්මතාවයක් තියෙනවා ඒවල විසඳු මේ ජීවිතේදීම ලැබෙනවා එකට හොඳ කතාවක් තිබුණා සනිත් නිකායේ බහුරූපික සූත්‍රය කියලා එක්තරා බමුණෙක් ඉන්නවා ඉස්සර ගොඩාක් ධනවත් බ්‍රාහ්මණ වාසයේ ඉතින් පහු කාලෙදී මේ බමුණා බමුණෙක් වුණාට ගොඩාක් දුප්පත් ඒ කියන්නේ තමන්ගේ තිබුණු ධනය දිය දන් කරලා ගොවිතැන්පත් කළා ඒව ටික ටික ටික ටික විනාශනාත්මක ධාරි කියන ක්‍රම ක්‍රමයෙන් මේ කොම අන්ත දුගේ තත්ත්වයටම පත් වෙනවා මේ බමුණට ඉන්නවා දුරම හතෙන් ඒත් නිසා බහුබුද්ධික බ්‍රාහ්මණ කියලා කියනවා ඊට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නියමහසයෙන් අහලින් පහලින් මාසුරම් කහවණුව දෙක තුන 10 50 සියෝම ණයට ගන්නවා. මෙතින් ණය කරගෙන ඉතින් කියවන ඉතින් ණය කරගෙන ඉතින් කියවන ඔහොම වියදන්නා. ඉතින් දැන් විශාල ණය ගොඩකුත් ගොඩ වෙලා. ඊට පස්සේ දూరు මැදලාම දීග ගිහිල්ලා දරුවෝ එක්කෙනා දෙන්න ඉන්නවා හත් දෙනාගේම ස්වාමෘතම් වල කනවැන්දුම් වල ආපෝ ගෙදරට ඊළඟට ඒ මදිවට බොහොම මාරුන් තලරේ නැස් කරනවා තල බබරපු දාම් වහිනවා වැහද වැහද මුළු තලරේම හොදගෙන යනවා එහෙන් මෙහෙන් ගියදී අතර ඉතුරු වෙලා තිබුණු තලයට දෙකක් විතරයි තරවෙන්නේ. ඒකද පණුව ඇවිල්ලා ඔක්කොම කුලක් කාලා හඳින් නතු විතරක් කියනවා. ඉතින් කිරි ටිකක් දවාගන්නයි කුලියට දෙන්නයි හරක් හය දෙන්නේ. ඒ වගේම මේ හරක් හය දෙනා නැති කියලා. දැන් දවස් 6ක් විතරයි. ඉතින් දැන් මේ මොහොතයට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ගෙදර තියෙන අතු වී අතුනම් සම්පූර්ණ වටේ පිටේ තියෙන ගෙවල් වල ගියොත් එක්කම මේ ගෙදර තියෙන වී අතුට ඇවිල්ලා රැත් ඉස්සේ කුරු කුරු ගාලා කපනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවට නියමයි දකට නින්දයයි. පාන්දර ජාමක තමයි නින්දයයි. ඉතින් දවල් වලට නිඳ ගියාම ගෑනු ගලා මොකද කරන්නේ? දැනුනේ පයින් යනවා නැගිටවම නැගිටපම ඔබ තාම නිදිද කියලා. ඉතින් මේ වගේ අන්ත දුක් පිටතට පස්සල ප්‍රශ්න ගැටලු ගොඩාක් මැද මේ බමුණ ජීවත් වෙනවා. ඉතින් තවස්සක් මොකද කරන්නේ? දැන් හරක් ටික නැති වෙලා හත් වෙනි දවසේ උදේ පාන්දර යන හරක් හොයන්න. එයාට දෙන්නේ කොහෙද Tamange අර විනාශ වෙච්ච කල කුඹුර මැද්දේ. ඉතින් කල කුඹුර මැද්දෙන් බලාගෙන යනවා. ඒකද උදේ පාන්දර ගෙදරින් පිට වෙනවා. එන්නේ රැයට රැය වෙලා. මොකද ණයභාරය ඇවිල්ලා ගිහිවට කරගෙන ඉන්නේ අදල්ල ගන්නව කොහොම අදල්ල ගන්නවා කියලා. උදේ පාන්දර ඇවිල්ලා අපේ ගාන දීපන් අපේ ගාන දීපන් කියලා මිනිස්සු වට කරගෙන කොහොම පාන්දර වෙනවා. අල්ලගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දවස ලෝකෙ දිහා බලනකොට දැක්කම මේ බවම දැකලා බොහොම පිටිට වෙන්න ඕනේ කියන අදහසෙන් එක්තරා වනාරහයක් අහිමි ඉන්නවා ඉන්නකොට මේ බමුණ දැන් හරක් ටික හොයන්න කියලා අර කලහයෙන් නැද්දෙන් යනවා ගිහිල්ලා දැන් කලහයෙන් දැක්කම තවත් විතර දුකයි ජීවිතයේ අත්දැකilla සැනසilla කියන මානෙක නෑ. ඉතින් හරියම දුම්මසෙන් කනගාටුවෙන් යුක්තව හරස් සොයන යනකොට දැක්කා. හවුල්ලමක් ඉන්නවා මේ බමුණට හිතෙනවා නෑ. හරස් හය දිනක් නැති වෙලා අද දවස් 6යි. ඒ හරස් ටික නැති වෙච්ච දුකෙන් මම සීතාවෙන් අනේ මහානට නම් එහෙම දුකක් නෑ නේද කියලා හිතනවා. ඊට පස්සේ සම්පූර්ණ විනාශ වෙච්ච තලකොටුවක් දකිනකොට ඇති වෙන දුකක් වෙහසක් තියෙනවා නම් මට අනේ මේ මහානට ඒ දුක නෑ නේද සම්පූර්ණ ධන දානයෙන් මිච්ච අකුකොටුවක් තියෙන්නේ ඒකේ රැක් ඉස්සරට නිය බලනවා ඒබඳු අතපොතු මේ මහානත නෑ නේද කන්ද අඳුන වෙච්ච දූල හදනෙක් ඉන්නවා බමුණා මත්යන් අත්දැකලා අර දුවරුගේ ළමයි ඇවිල්ලා සම්පූර්ණ අත දානවා බමුණගේ අතවල නැන්නේ බමුණගේ පස්සෙන් ඉතින් බමුණට කැමරකට ගන්න හම්බෙන්නේ අනේ එහෙම බලගෝලියක් නේ ශ්‍රමණයන්ට නෑ නේද කියලා. ඒ වගේම ණය කාර්යවල ජීවිත කරගෙන මගේ ගාන දෙවි මගේ ගාන දෙවි කියලා කැහ ගන්න රෝහණේ සමරවන්නට නෑ නේද කියලා. කොහොම තමන් ගාව තියෙන පීඩාසික හිත හිත අනේ මේ පැවිද්දට මේ එක පීඩාවක්වත් නෑනේ කියලා හිතනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පරයන්ක නැවිලා මේ බමුණ කියපු දෙකම ආපෝ කියනවා. බමුණ මට හරක් නැති හින්දා මම දුකක් නැතුව සතුටින් ඉන්නවා. බමුණ මට සිත්විත් ධාන්‍ය ගාරවල නැති හින්දා මම සතුටින් ඉන්නවා. විනාශයෙන්ද මගේ කලකොරු නැති හින්දා මම සතුටින් ඉන්නවා. දුක්ෙන්ද මට දුර නැති හින්දා මම සුවසේ ඉන්නවා. කියලා අනෙක් පැත්තට මේ කාරණා ටික කිව්වහම මේ බමුණ කියන ස්වාමීන් බෞද්ධ මහන්සේ අදව ගන්න උත්තරෙන්න කියන මම කැමති වුණා ශ්‍රී ලංකාවේ ඉන්න ඔතන කතා කරන්න. බුදුරජාණන් වහන්සේ මොකෝ කතා නොකරම නව මහා දැන් මහා දේවාට සාමාන්‍ය ණය තියෙන අය මහානකම් බැන්නේ ණය දාන ඒ ශාසනයවත් එක නින්දාවක් නිරෝධ මහානිත හවුලන්න උපයි නම් ණය දේවල් ගන්නකොට මහා වෙලා කියලා දුරකට එක කරන්නේ. දැන් ඉතින් නමුත් මේ බමුණා විශාල ණයකාරයෙක් වටේ විදිහට. මේ දවස් දැන් ප්‍රධාන සමගත ගන්න මහාන කරලා ඉහළට එක්කයි. එක ගිහලා පොකුරුක උතේ හින්දමාතයන්ට බුදුජානක මහන්සේ അത് ഭാരദ്വാജ് ഭവനയുടെ കേന്ദ്രികയാണ് ಇದನ್ನೇ ಭಾರದ್ವಾಜ ಭವನ ಪಶುಮಹನ ಕರ್ಮ ಭಾಗದ ನಾವು ಧ್ಯಾನ ಪೋಟಲ್ ಕರ್ಜಿರೋಂಗೆ ಮಾಡಿದಾಗ ಧ್ಯಾನ ಪೋಟಲ್ ಕರ್ಜಿರೋ ಕೆಲಸವಿಲ್ಲ ಪಾತ್ರೆಗೆ ಏರ್ಕನ ಮೃಜಾನಾಂಸೆಗೆ ಶ್ರೀಪಾದನ್ ಸುಂದರಕನಗಳಿಗೂ ಒನ್ನೇಕಲ್ಲ ತಿರುಗಾನಲ್ಲ ವಂದನಾ ಮಾಡಕರಲ್ಲ දම් පිළිගන්න ඉතල කැඳ පිළිගන්න සූදානම්වට භාගතුන් වහන්සේ පාත්‍රය අතින් ලැබුවා. ඒ වෙලාවේ පොත රජෝ කියනවා ස්වාමීනි මගදී වරදක් වුණා සමා වෙන්න කැඳ පිළිගන්න. නෑ මහරජා පොතේ වරදක් නෙමෙයි නමුත් කැඳ පිළිගන්න පොඩි බාධාවක් තියෙනවා. ස්වාමීනි වහන්සේ ගිහිගෙදර ගියා මේ මුළු පෘථිවියටම අධිපති චක්‍රවර්ති රජවෙන්න තිබුණා. එහෙම රජ වුණා නම් අපිත් වහන්සේගේ පරිවාර රජවරු. ඒ වහන්සේට යම් පරිභෝගයක් බාධාවක් ඇති වුණොත් ඒකට දුරු කළ දෙන්න බැරි නම් මේ රජකම් වැඩක් නැහැ. ඒ වුණොත් බාධාවක් මම දුරු කරන්නේ කැඳ දෙන්නා. ඒපාර බාහිර මාසය නම් අසාරම් කළා කැඳ පිළිගත්තා කැඳ බලන්න ඉවරලා අනිත් හාමුදුරන්ට දැන් දවස් ගානක් හම්බෙන්න කියලා ඈ අර අයිතමහන් චබුණ ප්‍රාර්ථනා වලට දැන් කැඳ පිළිගෙන දැන් හොඳටම බඩ පිටින් කැඳ ගලනවා ඊට පස්සේ කැඳ බලන්න ඉවරනහම කොහොමද ජීවිතේ අහනවා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ කියන භාෂාව මොකක්ද ප්‍රශ්න මොකක්ද? සතේ අරහන් දුරදන්න කියනවා මට බාධාවක් නැහැ. මෙන්න මේ හාමුදුරන්ට බාධාවක් තියෙනවා. ඒ බාධාව මට තැනෙන බාධාවක් වගේ. ඉතින් මම වෙනුවෙන් මේ හාමුදුරන්ට තියෙන බාධා ඉවත් කරලා දෙන්න කියලා. ඒ බාධා මේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කියන බාධා. මාගේ මට ණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ගෙවන කොච්චරද? ඉතින් මොනවද කියන්න ගත්තා මසුරම් 100ක් වෙනකොට 50ක් වෙනකොට කොහොම ගයින කොටු රජුන ගත්තේ ඇඟිලි මදි වුණා. ඊට පස්සේ මේක කරන්න බෑ. ඉතින් අන්දබරයන් අහන්න කිව්වා බහුබුද්ධික බ්‍රාහ්මණයාට ණයට දීපු අය ඔක්කොම රජමුදුර රැස් වෙන්න කියලා. එච්චර ණයකාරයෙක්. ඊට පස්සේ ඔන්න විශාල නඩක්. ඊට පස්සේ ඔක්කොගම ලේඛන ඉල්ලගත්ත රජු රාමකහවලම අතරම්ම ලක්ෂයක් නැහැ. ඒකෙන් රජු ඒකත් ජීවුවා. අනිත් ඒවා ඔක්කොම ණය ගෙවලා කාට කඩුවක් කරන ඔක්කොම ණය ටික ගෙවුවා. ඉවරයි ඉවරයි ඇහුවා. වරු සාමවල තියෙන බාධා. තවත් බාධාවක් තියෙනවා. මොකද මට දුර වර්ධනයක් ඉන්නවා. ඒ දුර මට බාධාවක්. ඒ බාධා ප්‍රාර්ථනා දුර වර්ධනයක් ඉන්නවා. එනවා රජුගේ දුර තනතුරේ තබල ආපහු යුව සුදුසු වෙලාවෙදී අනිත් කට්ටිය හොයලා අරවා කරලා දෙන්නම් කියලා. ඒකත් බාරගත්ත රජුගේ දැන් වහන්සේට බාධා තියෙනවා. තවත් තියෙනවා. කවුද බාධා? දැන් ගැමිණි ගෙදර ඉන්නවා. කියනකම තමන්ගේ මව් තනතුරේ මිත්‍රිය තනතුරේ කියලා එයාට උපකාර උපස්ථාන කරන රජු බෝරන් වුණා. දැන් මොනවද කියන බාධා? දැන් මහරජමට බාධා. ස්වාමීන් වහන්සේ මේ ගැන මොකද කියන්නේපා? දරුවෝ ගැන අනිත් දේවල් ගැන ඔක්කොම මා මට බාරයි මම මේකේ ප්‍රශ්න ඔක්කොම බලා ගන්න. උවහන්සේ ඒ ගැන නොහිත ශ්‍රමණ ධර්ම පුරන්න. අප්‍රමාදීව කටයුතු කරලා මේ සත්‍යයෙන් ඉතරයි. ස්වාමීන් වහන්සේ දවස් ජීවර පිටපාද සේනාසන විලම්පතින් සිව්පතේද ලබා දෙන්න අපි අත වෙනවා. මම අත වෙන උත්සාහවත් වෙනවා කියලා පොතවලදී වාදා. ඒ වගේම දැන් මේ මම හිත හරි නිදහස්. හරිම සැහැල්ලුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ගෞරවය සාධක තවත් වැඩි වුණා. ඇයි ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙන දහම හිතන මිනිස් නෑනේ. ඉතින් දැන් මේ ප්‍රශ්න ගැටලුත් එතකොට බුදුරජාණන් වහන්සේගෙන් සමතහනක් පිළිගෙන පැත්තකට ගිහිල්ලා නබෝ දවසේ කිනුනේ ආමුදු සියලු කෙලෙස් නැසල උතුම් මහා සත්භාවයට පත් වෙනවා. ඉතින් මට හිතුනේ ලෝකෙ තුල විසඳුම් හොයන්න නැතුව දැන් බමුණන්ට මේ ප්‍රශ්න විසඳෙයි කියලා බමුණ දැනගෙන නෙමෙයි ධර්මතාවට ආවේ. මහණෙන්ද කැමති මේ ජීවිතේ සම්පූර්ණම ජීවිතේම ධර්මත නැඹුරු කලේ අර ජීවෝරුගේ ප්‍රශ්න ණය සුරස් ගැටළු මේවා තියෙද්දී මම මෙහෙම ගියාම බුදුහාමුදුරුවෝ කොසල් රජු ගාවට මාව එක්කගෙන ගිහිල්ලා මගේ ණය දෙහෙරයි දරුවෝ ටික සකස් කළ දෙයක පිළිවෙල ගන්න කළදී කියන අදහසක් ඇතුවවත් එහෙම දැනුමක් ඇතුවවත් නෙමෙයි. නමුත් ඒ ප්‍රශ්න ගැටලු තියෙද්දී ඒවෙන් මුල් නොබල ධර්මයේ මූල බැලීමේ ආනිසංසයක් ඇටියට එයාට ඒ ජීවිතයේදී මේ ප්‍රශ්න ටික ලැබුණා. ඉතින් මම මේ ටික මතක් කරේ. අපි ගොඩාක් දෙනෙක් සතර දුකයි කියනවා. නමුත් ජීවිතයේ ප්‍රශ්න ගැටළු එළඹෙනකොට ලෝකෙ තුලින්ම ප්‍රශ්න ගැටළු එකදම් උත්සාහවත් වෙනවා මිසක ධර්මයට නඹුරු වෙන එක ටික ටික අයින් කරනවා. නමුත් කෙනෙකුට පුළුවන් නම් ඒ ප්‍රශ්න ගැටළු නිසා තුන්වෙනිට වඩා වඩා සමීප වෙන්න නඹුරු වෙන්න ඒකම යාගේ ජීවිතයට ඒ ප්‍රශ්න ගැටළු වලින් නිදෙන්න මඟක් වෙනවා. ඒ නිසා මේ කතාවෙන් ගොඩාක් වටිනා වටපිටාවක් තියෙන ලෝකෙට. ඒ කියන්නේ ධර්මයේ කෙරෙහි විශ්වාස තබන කෙනෙකුට සැනසෙල්ල ලැබෙන්නේ ලෝකෝත්තර පැත්තකින් මරණය පස්සේ විතරක් නෙමෙයි මේ ජීවිතේම ලෞකිකව ඇති ප්‍රශ්නගත වලට සැනසෙල්ල මේ ධර්ම තුල ලැබෙනවා කියන එක ඒ කතාවෙදි වෙනවා. ඉතින් මේ ටික මේ කතා මතක් කරලා මේක ටිකක් හොඳයි කියලා හිතනවාට. ඒකවලදී මම අද දේශනා කළ මාස්කසතුලි සංයුක්තනිකායේ තියෙන බොහෝ වර්ණනා සූත්‍රය අමතු සංයුත්තේ සරත් මහා සමානස්ස භාග්‍යවතුන් වහන්සේලාට ගිහිලා ආනවා භාගතුන් වහන්සේ නිවන නිවනයි කියලා කියනවා. නිබ්බාන නිබ්බාන කෝබන්තේ උච්චති චිත්තවතන කෝබන්තේ නිබ්බාන. ස්වාමීන් නිවන නිවන කියලා කියනවා. ස්වාමීන් කොපමණකින් නිවන වෙනවද? කොපමණකින් නිවන කියලා කියන්න පුළුවන්. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වෙනවා රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන රාග, දේශ, මෝහයන්ගේ ක්ෂය බව. දුහිච්ච බව නිවනයි කියලා බුදුරජාණන් සිතෙනවා. ඉතින් මට හිතුණා මෙන්න මේ ටික මතක් කළොත් හොඳයි කියලා. මොකද අපි බොහෝම දෙනෙක් ලෝකෙ තුල දුක නැති කිරීමේ නොයෙක් ක්‍රමෝපායන් හොයලා හොයලා දුක නැති කරන්න එක කොටස ලෝකෙ තුල එක එක පැතිවලට යනවා. අපිත් එහෙම ගිහිල්ලා එහෙම හරියන්නේ නැහැ කියලා දුක නැති කරන්න කියලා ධර්මයේ පැත්තට එනවා. අපි දැනගෙන ඉන්න ඕනේ ධර්මය කියන නාමනොත් නොයෙක් පාරවල් තියෙනවා තමයි. ලෝකෙ තුල අනිත් දේවල් වලට වගේම ධර්මය කියන නාමයෙන් පැත්තේ හරියට අර පිළිකාවක් වගේ නිවැරදි පාර හරි පාර හොයාගන්න අසීරු වෙන තරම මේකෙත් එක එක පාරවල් තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ හරියක්ය තමයි අපිට නිවැරදි මඟ හොයා ගන්න තියෙන එක මාර්ග උපදේශය. ඒ ටිකේ දැනුම නැතුව ගියොත් ඇත්තටම අපි අතරමං වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් හිතේ ඇති වෙනස්කම් තුළින් නිවන් අවබෝධ කළා නිවන් දැක්කා කියලා හිතෙන අවස්ථා බොහෝ. එහෙම වෙන්නේ නිවැරදි ධර්මයේ ඉගෙනගත්තේ නැතිකම නිසා මම නිවැරදි මාර්ගය ඉගෙනගත්තේ නැති නිසා ඒක මම විස්තර කරන්න කිසිම වෙලාවක සිතේ ඇති වෙනස්කම් තුළින් නිවන කියන එක අත්විඳින්න බෑ. සිතේ තිබෙන සංකේත කිව්වේ දැන් අපි හැමෝටම තියෙන්නේ කාම භවයන්ගේ විතරක සහගත මනසක්. යම් වෙලාවකදී අපි දන්න විදිහකට අහලා තියෙන විදිහකට පුරුදු කරලා තියෙන විදිහකට මේ හිත වඩන්න ගත්තොත් සමතකම තහන් උදව් කරගෙන නොයෙක් අපි දන්න විදිහ විදර්ශනාවයි කියලා ඉගෙන ගන්න තියෙන්නේ මේ සමත විදර්ශනාවේ ධර්මයන් වඩනකොට මේ හිත වැඩෙනවා හිත වැඩෙනවා කියන්නේ හිතේ තියෙන ආවර්ණීය ධර්ම, නීවරණ ධර්ම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. වෙනද වගේ සිත පුරාවට විසිරුණු සිතුවිලි ගලාගෙන එන්නේ නැහැ. කිසිම දෙයක් නැති අනිමිත්ත බව ශුන්‍යතාවයන් තමන්ගේ මනසේ ළඟට දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවවලදී තමන්ගේ සිතේ වෙනද වගේ මුළු සිතම සිහි කරලා බලුවා වෙනද වගේ යම් වස්තුවකට ඇලෙන ගැටෙන බව දැන් නැහැ. තරහ යන්නේත් නැහැ. වැඩි ඇලෙන්නේ නැති ගතිය තමයි මනස දකින්න පුළුවන්. මෙන්න මේ ධර්මතා නිසා අපි මුලා වෙන්න පුළුවන්. අපි යම් අන්තමක ධර්මයේ දියුණුවක් කරලා තියෙනවා මාර්ගඵල ලබලා තියෙනවා කියලා. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ සමථයක ලක්ෂණය තමයි රාග විරාග චේත විමුක්තිය කියන එක. හිතේ හැම වෙලාවෙම සරාගී බවක් රාග සහිත බවක් තියෙනවනම් ඒ රාග සහිත බව දුරු කරලා රාගය නැති කළ විරාග ස්වභාවයේ මානසික හදන ලක්ෂණය සමත්ත කමඨානක කෘත්‍යයක්. හොඳට තේරුම් ගන්න. එතකොට රාගය නැත්නම් ඇලීම කියන තැනකයි ද්වේෂය නැත්නම් ගැටීම කියන ධර්මතාවය උපදින්නේ. එතකොට ඇලීම සහ ගැටීම කියන මේ ධර්මතා දෙකෙන් මිදෙන්න මේ ධර්මතා දෙක දුරු කරන්න මහා අමූර්ත ඥාන දර්ශනයක් ඕනේ. ඕගලන්ට මේ ඕනම කෝපයක් අරගෙන දවස පුරාම කෝප්පු කෝප්පු කෝප්පු කියලා හිත හිතා හිත හිතා හිත හිතා යද්දී එද්දි වෙන මොකුත් සිහි කරන්නේ නැහැ. මේකම හිතින් සිහි කර කර ඉන්නේ. ඔය නීවරණ ධර්ම දුරු වෙලා නීවරණ ධර්ම දුරු වෙලා මේ නිමිත්තටම හිත එකඟ වෙලා ඔය ඇලින් ගැටින් දෙක කිසිවක ඇලින් ඉන්නේ ගැටෙන්නේ නැති හිත එකතුතාවය කුගලන හදා ගන්න පුළුවන්. ඒකේ තරම් අමාරු නෑ ඒකට අවශ්‍ය කැපවීමයි කාලයයි. සම්පූර්ණ ඥාන දර්ශනයක් ඕනේ. නමුත් ඊටපස්ස සීකල බලන තමන්ගේ මනස වෙනද වගේ ඇලින් ගැටෙන් දෙක නැති බව තමයි දකින්න පුළුවන්. නමුත් මෙන්න මේ සමාධිය තුල අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා නැහැ. මෝහය කියන කැඳවිලා තියෙනවා. කෙලෙස් නැති වුණාට ක්ලේශ අනුසය කියනක දුර වෙලා නැහැ. ඉතින් මම මෙතනදී මතක් කළ එකයි නිවන කියන ධර්මතාවය මොකක්ද කියන කාරණාව තේරුම් අරගත්තොත් එහෙනම් මෙන්න මේ ස්වභාවයටයි ජරා මරණ නිරෝධය කියන්නේ අසංකතය කියන්නේ නිවන කියන්නේ කියලා දැනගත්තොත් මනසේ ඇතිවෙන ওই වගේ ගති ලක්ෂණ වලට අපි රැවටෙන්නේ නැහැ. ඒ මනසේ ඇතිවෙන ගති ලක්ෂණ දිහා බලලා අපි යම් යම් තැන් වල ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ නැහැ. එහෙම සත්තු පරිදි නියම ධර්මතාවයේ නොදන්නා නොදකින කම නිසායි ওই විදිහේ කමඨහනක් වඩනකොට ඇති වෙන ප්‍රතිඵලයන් තුල සතුට වෙන්නේ. ඉතින් සමථයේ ස්වභාවය තමයි රාග විරාග චේතන මුක්තිය. විදර්ශනාවේ ලක්ෂණය තමයි අවිද්‍යාව රාග පඤ්ඤාව. දර්ශනාවෙන් තමයි අවිද්‍යාව කියන එක දුරු කරලා ප්‍රඥාවෙන් නිදීම හඳුනගන්නේ. ඒක අපි අනිත් එකකින් කතා කරමු. මම දැන් මේ මාත්‍රිකාව ටිකෙන් කතා කළොත් තථාගතයන් වහන්සේ දේශනා කළ රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන කියලා. ඇයි එහෙම දේශනා කළේ? මේ නිවන ගත්තහම ඔයගොල්ලෝ තේරෙන විදිහට සරලව කෙටියෙන් ගත්තොත් අපි කියමු බුදුරජාණන් වහන්සේ නිවන අවස්ථා දෙකකදී ධර්ම සහ දෙආකාරයෙන් හඳුන්වනවා. සෝපදීශේෂ නිබ්බාන සහ අනුපරිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ ඉදිරිය සහිතව නිවන් දැකීමක් සහ ස්කන්ධයන්ගේ නිරෝධේශ නිරෝධය ස්කන්ධ නිරෝධයෙන් පනවන ඔක තාපි සවකත්තික මතක් කළා ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය කියලා කියනවා. එතකොට ඒක තේරෙන විදිහට ගත්තොත් අපි ලෝකෙ තුල දුක් විඳින ක්‍රම දෙකක් තියෙනවා කියලා හොඳට මතක තබා ගන්න. ලෝකෙ තුල දුක් විඳින ක්‍රම දෙකක් එකක් තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින දුකකුත් තියෙනවා. ඒ ඒ ස්කන්ධයන් නිසා ස්කන්ධයන් කරනකොට ස්කන්ධයන්ගේ විඳින දුකකුත් තියෙනවා. ඔන්න ඔය දෙආකාර දුක තමයි ස්ථාන දෙකකදී නිරුද්ධ වෙන්නේ ඒකයි සෝපදිසස නිබ්බන්ස අනුපදිසස නිබ්බන් කියලා දෙආකාරකම් දැනෙන්නේ. සත්තු පුද්ගල භාවයෙන් විඳින දුක සත්තු පුද්ගල භාවයෙන් විඳින දුක ලෞකික දුකක් ලෝකෙ තුල තියෙන දුක කියලා මතක් කරගන්න. එතකොට මේ සත්ව පුද්ගල භාවයෙන් ඇතිවෙන දුක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණක දුක්ඛ කියලා ඒ ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන් වල ඉදීම නිසා විඳින දුකක් තියෙනවා නම් ඒ ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන් වල ජරා ජීවනතාවයක් තියෙනවා නම් ඒ ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන් වල චුතියක් මරණයක් තියෙනවා නම් මෙන්න මේ සත්‍යය පුද්ගල භාවයෙන් එන දුක පංච උපාදාන ස්කන්ධ දුක මෙන්න මේ දුක කෙලෙස් නිසායි වෙන්නේ මේ සත්‍ය පුද්ගල භාවයෙන් එන දුක කෙලෙස් ටික නිසායි වෙන්නේ මේ රාග දේශ මොහ යම් කිසි වෙලාවකදී අපිට නැති කරන්න පුළුවන් වුණොත් අන්නාර සත්ව පුද්ගල භාවයේ තුලින් ඇති වෙන ඒ සත්‍යයන් ඉපදීම නිසාගෙන දුක ඒ සත්‍යයන් නෙදවීම නිසා වන දුක ඒ සත්‍යයන්ගේ මහලු බව නිසා එන දුක ඒ සත්‍යයන්ගේ මරණය නිසා එන දුක නැති කරන්න පුළුවන් නිදෙන්න පුළුවන් ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන්ගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන මේ ධර්මතාවයන්ගේ නිදිලා ස්කන්ධ මාත්‍රයක් කියන සිත් ඇතිව අනාත්මෝ සිතින් අනාත්මෝ කයි අනාත්මෝ සිතින් කයින් යුක්තව මම මගේ මගේ ආත්මයයි කියන හැඟීම් මාත්‍රයකුද නැතුව ස්කන්ධයේ යම්සේ දුනුවන ඇසේ මොන යම්සේ ස්කන්ධයේ ඇසේ කියන ධර්මතාවයකට පැමිණිලා ජීවත් වෙනවා එන්න මෙතෙන් කිව්වා රහතන් වහන්සේ කියලා. තාපයෙන් තුව අනුපාදා කර නිර්වාණය. කිසිවක් උපාදාන වශයෙන් අරගෙන නැහැ. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා කිසිවක් අරගන්නේ නැතුව කෙලෙසුන්ගේ මිදලා නිවිච්ච සිසිල් වෙච්ච මනසකින් යුක්ත ජීවත් වෙන තැනට යොව සෝපදිසස නිබ්බාන මෙන්න මෙතෙන්ට පැමිණිලා සත්‍යයේ විඳින සියලු දුකෙන් එයා මිදෙනව නිවෙනවා පුද්ගල භාවයෙන් විඳින හැම දුකෙන්ම නිවෙනව මිදෙනවා ඒ නිසා ස්කන්ධ මාත්‍යයක් කියන අවබෝධයට පැමිණිලා හේතුඵල ධර්ම ජීවිතයේ වෙලා ජීවිතයේ හේතුඵල ධර්ම වෙලා පවතින තැනට පැමිණිලා සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුකෙන් නිදෙනවා ජරා මරණ දුක නූපදින ස්වභාවයටපත් කරලා සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුක නූපදින ස්වභාවයටපත් කරන තැන to do a සෝපවිසම නිබ්බාන කියලා. ඊට පස්සේ එතන තියෙනවා තේසං තේසං ධම්මානං ජෝනා ජීවතා කියලා ධර්මතාවයකුත් තියෙනවා. ඒ ඒ ධර්මයන්ගේ ජීර්ණ බවකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ දිවීමකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ මැරීමකුත් තියෙනවා. ඒ ටික තමයි රහතන් වහන්සේ කියන තැනක තියෙන ජීවිතයේ තියෙන ස්කන්ධ ටික. ඒ ස්කන්ධය දිරන හැබැයි කෙනෙක් එන්නේ. තේසන් දේසන් ධම්මන මේ ධර්මය. එතන තියෙන රූපයක් තියෙනවා නම් ඒ රූපිත ආය සම්පතිය නැති වෙනවා. ඒ උපදින චිත්තජයසිකද නැති වෙනවා. හැබැයි එතන පුද්ගලෙක් එන්නේ. යම් දවසකදී ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට තියෙන හේතුව නැතිවීමෙන් ඒ ස්කන්ධයෝද නැති වෙනවා. සත්‍ය නිසා හටගත් ස්කන්ධය සත්‍ය නැතිවීමෙන් නැති වෙනවා. දර ටිකක් නිසා කිනි ගොඩක් ඇවිලෙනවා නම් ඒ දර ටික තියෙන කම්ම ඒ ගින්න දර ටික උපාදාන කරගෙන තියෙනවා. ඒ දරත කිව්වහම ඒ ජීනද නිවිලා. ඒ වගේ මේ ස්කන්ධ හේතුයෙන් මේ චිත්තය පවතිනවා. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වුණාම ඒ විඥානද නිරුද්ධ වෙලා යනවා. අන්න එදාට කියනවා ඒ ඒ ධර්මතාවයගේ ඉපදීම ඒ ධර්මතාවයගේ ඉදිරීම නිදනවා. ඒකට කියනවා අනුපදිශේෂ පරිණතවා කියලා. එතකොට කිසිම වෙලාවක පුද්ගලයෙක් නිවන් දැක්කහම නෙමෙයි. පුද්ගල භාවයෙන් මිදීම නිවන. ඉස්සෙල්ලා ඒ කියන්නේ ඇත්තටම කියලා නම් අපි සත්‍ය පුද්ගලයා කියලා හිතන තැනක තියෙන්නේ හේතුන්ගෙන් හටගත් අනාත්ම වූ ස්කන්ධ මාත්‍රයකුත් ඒ ස්කන්ධය වරඳ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා ඇති කරගත්ත කෙලෙස් ටික සත්‍ය වශයෙන් ගත්තොත් දුක්ඛ සත්‍ය සම්දි සත්‍යයි දෙක. ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයි. ස්කන්ධ ටික ආරම්භය මම මගේ මගේ ආත්මය කියන මට්ටමේ හැඟීම් ටික සමුදය සත්‍ය කෙලෙස්. ස්කන්ධය කෙලෙසුයි ස්කන්ධ ටිකට කිව්ව දුක්ඛ සත්‍ය කියලා කෙලෙස් ටිකට කිව්ව සමුදය සත්‍ය කියලා. ලෝකෙ කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය බැලන. ලෝකෙ කියලා කියන්නේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි බැලන. නමුත් ඒක ස්කන්ධ ටිකකුයි කෙලෙසුයි වෙන්නේ ආර්ය විනය පැත්තෙන් බැලුවා. ලෝකෙ තුලදි කෙලින්ම රූපේ මම වෙලා මිසක මම රූප වෙලා මිසක ආය ස්කන්ධය කෙලෙස් එහෙම වෙන්නේ නැහැ. නමුත් ලෝකයට මගේ රූපේ වෙලා මගේ අම්මා වෙලා මගේ තාත්තා දුව පුතා වෙලා මගේ රන්සුදී මුතුමැණික් වෙලා ඉද්දි තියෙන තැනක මම තියෙන හැඟීම් ටික කෙලෙස් ටික ඒකට හසු වෙලා තියෙන ස්කන්ධ ටික දුක. එතකොට මට මෙතෙන් මතක් කරන්න ඕනේ නිවන නැත්තම් ජරා මරණ දුකේ නැතිකම කියන එක අපිට ලැබෙනවා අවස්ථා දෙකකින් ඒ තමයි සෝපදිශේෂ අනුපදිශේෂ කියලා සෝපදිශේෂ කියලා කිව්වේ ස්කන්ධ ඉදිරියේ තියෙද්දි සත්‍ය නෝ පුද්ගල නෝ අනාත්ම හේතුන්ගෙන් හටගත්ත ස්කන්ධ මාත්‍රයක් තියෙන්නේ ඒ පවතින යථා ස්වභාවයට මනසපත් කරගෙන ඒ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන සත්ව පුද්ගල භාවයෙන් හිත මුදවා ගන්නවා. ඒකට කියනවා ආශ්‍රයෙන් හිත මිදුණ කෙලසමින් හිත මිදුණා කියලා. අන්නේ නිදීම අල්ලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන කියලා රාග දේශ මොහ දුරු වුණොත් දුරුවෙන් සත්ව පුද්ගල හැඳීම සත්ව පුද්ගල සංඥා එහෙම රාග දේශ මොහ දුරු වුණොත් මිනිස්සු ඉන්නවා දෙවියෝ ඉන්නවා ප්‍රඥයෝ ඉන්නවා තිරිසන් සත්ත්වයෝ ඉන්නවා ප්‍රේතයෝ ඉන්නවා අසුරයෝ ඉන්නවා කියලා ඔහොම පුද්ගල භාවය ඔයගලන්ට නැති මොකද මිනිස්සු ඉන්නවා කියලා කියනකොටත් එයා ගන්න එතන තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටිකක් ඒක හේතු ප්‍රත්‍යයෙන් මොහොනේ යට තියෙනවා. දෙවියෝ ඉන්නවා රත්නය ඉන්නවා කියලා කියනකොටත් එතන තියෙන ධර්මතාවයත් ඒක තියෙන ප්‍රත්‍ය ටිකට තේරෙනවා. තමන් කියනකොටත් වචන ටිකක් කිව්වට එතන තියෙන ධර්මතාවය වෙන එකයි කියන කාරණාවට නෝනා. ඉතින් දැන් මෙන්න මේ දුකේ නිදීම දුකේ නිවීමේ අවස්ථා දෙක ඉතලා හඳුනා ගන්න හඳුනා ගන්න අපිට කරන්න දෙයක් නැහැ අනුපදිශේෂ පරිණිරවාණය ස්කන්ධ පරිණිරවාණය සඳහා අපිට කරන්න දෙයක් නැහැ අපිට පුළුවන් සෝපදිශේෂ නිබ්බාන ස්කන්ධ ඉදිරිය සහිතව සිද්ධි නිවන් දකින්න දැනට පත් වෙන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආශ්‍රවන්ගේ මනස මුදව ගන්න, කෙලෙසුන්ගේ මනස මුදව ගන්න ටිකට යමක් කරන්න පුළුවන්. ඒ දක්වා විතරයි කළ යුත්තේ තමයි. ඊට පස්සේ කෙලෙසුන්ගේ මිදුණු ආශ්‍රවන්ගේ මිදුණු මනසකින් ජීවත් වෙනවා. ඒ ස්කන්ධයන්ගේ ආවිෂය ඉවර වෙනකොට ඒ ස්කන්ධය බිඳලා යනවා ඒ ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක තමයි සාක්ෂාත් වෙන්නේ කවදාවත් ස්කන්ධ පරිණිරවාණය සඳහා අපිට කළ හැකි යමක් නැහැ අපිට පුළුවන් අනුපදිතේස පරිණිරවාණය කියලා අනුපාද පරිණිරවාණය තමයි කිසිවක් උපාදාන වලින් නොගෙන ආශ්‍රයයෙන් කෙලසුන්ගෙන් නිදෙන මනසක් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික දැනගෙන දැන් අපි දන්නවා මේ මුළු ලෝකයකටම ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් කියලා යමක් තියෙනවා නම් පුද්ගල භාවයෙන් මේ ඔක්කොම කෙලෙස් නිසා ඇති වෙන කෙලෙස් නිසා ඇති වෙන දුක කියන එක අපි ඉස්සරහ හඳුනගන්න ඕනේ. එතකොට කෙලෙස් නැතිකොලොත් කෙලෙසුන්ගේ ආත්මයෙන් මිදුණොත් මොකටද මිදෙන්නේ? මේ සත්ව පුද්ගල භාවයෙන් එන දුක එතකොට එන්නේ නැහැ මේ දුක නිරුද්ධ වෙනවා නේද කියලා අවබෝධයද තියෙනවා. සත්ව පුද්ගල භාවයෙන් එන ජරා මරණ දුකේ නූප දුක නූපදින ස්වභාවයට පත් කිරීම සඳහායි මේ රාග දේශ මොහ ක්ෂය කළ යුත්තේ මේ ආශ්‍රය ක්ෂය කළ යුත්තේ ආස්තංග මනස මුදවා ගත යුත්තේ එතකොට ආශ්‍රයන්ගෙන් මනස මුදව ගන්නවා. මේ අම්මා තාත්තා දුව පුතා කියලා ආශ්‍රවයේ කෙලෙස් වලින් මේ ස්කන්ධයන්ගේ ඇලිලා තියෙනවා. සත්‍ය පුද්ගලයා කියන හැඟීම් ටිකේ දෘෂ්ටිවල ඇලිලා ඉන්නේ අපි. මේ මම මගේ මගේ ආත්මය කියලා අස්මිමානය නැමැති සංයෝජන වලින් බැඳිලා ඉන්නේ අපි. ඒතකොට මේ ඇලීම බැඳීම කියන ටිකෙන් අපේ මනස නිදෙන්න ඕනේ. ඒ නිදීමට තමයි විමුක්තිය කියලා කියන්නේ. විමුක්තිය මොකටද? නිවන සඳහා. මොකද්ද නිවන? සත්ව පුද්ගල භාවයෙන් එන දුකේ නූපදීම සඳහා දුක නැතිවීම සඳහා ඒ දුක නැති වෙන්න නම් ආශ්‍රයෙන් මිදෙන්න ඕන කෙලසුන්ගෙන් හිත මිදෙන්න ඕන විමුක්තිය ඕනේ විමුක්තිය නිවනයි දෙකක් ඈ විමුක්තිය නිවනයි ආශ්‍රයෙන් හිත මුදවගන්නේ කෙලසුන්ගෙන් හිත මුදවගන්නේ මොකටද ඔය ආශ්‍රයෙන් හිත මිදෙන කෙලසුන්ගෙන් හිත මිදීම හඳුන්වන නම් ටිකක් තමයි අනිමිත්ත තුනිත අපනිත කියලා කියන්නේ. ඒ කියන්නේ ওই රාග දේශ මොහ අනිත්‍ය සංඥාව බහුල කළා රාග දේශ මොහයන්ගේ මිදුනොත් එයාට කියනවා අනිමිත්ත චේතෝ විමුක්ති කියලා. ඊට පස්සේ අනාත්ම සංඥාව බහුල කළ රාග දේශ මොහ දුරු කළොත් ඒ විදිහට ශුන්‍යත චේතෝ නුක්තිය කියලා. දුක්ඛ සංඥාව බහුල කළා රාග දේශ මොහ දුරු කළොත් ඒකට කියනවා අප්‍රණිත චේතෝ නුක්තිය කියලා. මේ රාග දේශ මොහ නැවත එකම ධර්මතාවය දුරු කරගන්න එක එකන උදව් කරගත්ත පැමිණි මාර්ගය නම් කරලා තියෙන ඒ චේතු විමුක්ති විමුක්තිය එකමයි. කොතෙන්ට ආවත් કોઈ අනිත්‍ය බලපගෙන දුක බලපගෙන අනාත්ම බලපගෙන නිදුනි අන්තිම රාග විසම හොයන. ඒ හින්දා විමුක්තිය වෙනසක් නැහැ. ආශ්‍රයන්ගේ මිදීමේ ලක්ෂණ වෙනසක් නැහැ. එකම විමුක්ති රසය එකයි. ඒ ආශ්‍රයයන්ගෙන් ඒ කෙලෙසුන්ගෙන් මිදුණු දවසට මේ මම මේ තව සත්‍ය තව පුද්ගලය කියන හැඟීම් නෑ එතන. සම්පූර්ණ ස්කන්ධයන්ගේ තහත්තුන්ගේ ආයතනයන්ගේ යම් ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණය ජීවිතය. ඔතන කියනවා ජීවිතයේ ධර්මතාවයක් කියලා. පුද්ගලයෙක් නේ ධර්මතාවයක් විතරයි තියෙන්නේ. දැන් සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් ඒ මනස නිදහස්. ඒ සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් මනස නිදහස් වෙන්න හේතුනේ ආශ්‍රයෙන් මිදීම, මේ මිදීම නම් කරන හැටි මම මතක් කරලා යන්නේ මෙතන සප්පහිත කියලා කියන ගම මාර්ගය නම් කරනවා විමුක්තිය. ඊට පස්සේ මේ නිවන නැත්නම් සත්පුද්ගල භාවයෙන් එන දුකේ නිවීම ගන්න උත්සාහවත් වෙන්න ඕනේ රාග දේශ මොහ කියන කෙලස් ටික නැති කරන්නකො ආශ්‍රයෙන් හිත මුදව ගන්නකො ආශ්‍රයෙන් හිත මුදව ගත්තොත් කෙලස්ුන්ගෙන් හිත මුදව ගත්තොත් ඔගලන්ට අර සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුක සම්පූර්ණ නිරුද්ධ වෙනවා නෝපද ස්වභාවයටපත් වෙනවා ඒ දුකෙන් මිදෙනවා මොනවාද නැකගේ එතකොට කෙලස්ුන්ගෙන් ආශ්‍රයෙන් හිත මුදව ගන්නයි අපිට තියෙන්නේ. හරියට හිත මුදව ගන්න තපහසු නම් ඕගලන්ට පුළුවන් නම් ලෝක කිසිවක නොයදී ඉන්න නිදෙන්න ඕනේ නොයලි හිටියොත් හිත නෙමෙයි. නැකකින් ලෝකෝපාදී ලෝක කිසිවක් තමන්ගේ කියලා. තමන් කියලා. ගන්නෙ නැතුව නොයැලෙන මනසකින් කුමක නොයැලෙන මනසකින් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන තොරින් කවුරුන් ධර්ම මේ වගේ මේ ස්පර්ශ ආයතන හයම ස්පර්ශ ආයතන හයතම ගෝචර වෙන ධර්මය ආරම්භය නොයලී ඉන්න පුළුවන් නම් මේ එකක්වත් උපාදාන වශයෙන් නොකල ඔයගොල්ලෝගේ මනස මිදෙනවා. නොයලී ඉන්න කියලා හදුවද නොයලී ඉන්න බෑ. හරිද? ඔයගොල්ලෝ නොයලී උත්සාහවත් වෙන්න ඕනෙත් නෑ. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න. ඔයගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් වුණොත් නොයලෙන මනසක් හදන්න. නොයලෙන මනස ආශ්‍රයෙන් මිදේ. මිදීම නිවනට පමුණුවා. දැන් නොයලින්ද ඇත්ත ඇහිටි දැක්කොත් නොයලෙන මනසට දැන් ඇත්ත ඇහිටි දකින්නේ කොහොමද? ඇත්ත ඇහිටි දකින්න බෑ. කොහොම හරි ඇත්ත ඇහිටි දකින්න හැදුවොත් දකින්න බෑ. හිත සමාධි වුණොත් ඇත්ත ඇති හැටි පෙනේ. දැන් අවදිදී හිත සමාධි කරන්නේ විතරයි. හිත සමාධි වුණාම ඇත්ත පේන ඇත්ත පේනවට කල කරනවා කල කරනවා නැලෙනවා නැලෙනවා ප්‍රතිදෙනවා මිදුනහම සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුකෙන් මෙදී ඒ දුක නූපදින ස්වභාවයටපත් වේ. ඒ දුක නූපදින ස්වභාවයටපත් වේ. එතකොට සමාධිය ගන්න අමුතුවෙන් ඔගොල්ලෝ හිතෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුගේ හිතයි කයයි දෙක සැප සහගත වුණොත් හිත සමාධිය වෙනවා කියලා. ඒ හින්දා ඔබට පුළුවන් නම් හිතයි කය දෙක සැප සහගත කරගන්න මෙතනට ගන්න සමාධිය ඇති වෙයි. ඔය අපි විනාඩියක් දෙකක් පැයක් පැයකමාර කිසිම විතර්කයක් නැතුව එක අරමුණේ දුරට ඉඳගෙන ඉඳලා අපි කියන සමාධියක් කියන්නේ. ඒකට මේ තාතන සමාධියවත් කියන්නේ නැහැ. සමාධිය අහලකටවත් නැහැ. ඈ බලන්න සමාධිය කියනක මේ තාතනය කරන්න ගොඩාක් ගැඹුරු තැනක්. එතකොට හිත කය දෙක සැපසහගත වුණොත් සැප ඇත්ත හොගේ හිත සමාධිය වෙනවා. දැන් අපිට තියෙන්නේ හිත කය දෙක සැපසහගතන්ට ගන්න විතරයි. හිත කය දෙක සැපසහගත කරගන්න බෑ. යම් කිසි කෙනෙකුගේ හිතයි කයයි දෙකේම සැහැල්ලු බවක් පස්සල් දෙයක් තියෙනවා නම් අන්නේ පස්සද්ධිය තියෙන කෙනාට හිත කය දෙකේ සැහැල්ලු බව තියෙන කෙනාට සැපසහගත බව ලැබෙනවා. එහෙනම් දැන් අපි වල පස්සද්ධිය. පස්සද්ධිය කියන එක සැහැල්ලු බව කියන එක ගන්න පුළුවන් එකක් නෙමෙයි. සැහැල්ලු බව කියන එක ප්‍රීතිය නිසා ලැබෙන එකක්. ප්‍රීතිය කියන එක ගන්න බෑ. හිතේ ඇති ප්‍රමුදිත භාවය ප්‍රමෝදය ධර්මයෙන් සතුටෙච්ච බව ධර්මයෙන් සතුට වෙන බව හිතේ හැම වෙලාවෙම හිතේ උද්ද වැඩුණු ගතියකින් ධර්මයෙන් යුක්ත සතුටක් හිතේ යම් කිසි කෙනෙකුට හැම වෙලාවෙම පැවතුනොත් අන්නේ සත් ඒ ප්‍රමෝදයේ මොහු කරලයි සතුට කියන මට්ටමට එන්නේ අන්නේ ප්‍රමෝදයේ සතුටයි කියන කාරණා දෙක නිසාමයි හිතකය දෙක සංසිතේ. විතර්ක සංසිතේ. ඒ සංසිඳීමයි හිතකය දෙක සැපසහගත වෙන්න හේතුව. ඒ සැපයයි සමාධිය තියෙන්න හේතුව. ඒ සමාධියටයි ඇත්ත ඒ ඇත්ත පිරුණු තුනේ කලකිරේ. ඒ කලකිරුණුනේ නොයලේ. ඒ නොයලුණු තුනේ හිතේ කෙලෙස් ආශ්‍රයෙන් මිදෙන්නේ. ඒ මිදුණ තුනේ අනුපරිස පරිනිර්වාණය පිරිනිවිය වෙන්නේ අනුපරිස සෝපදේශ පරිනිර්වාණය ස්කන්ධිත්‍රි සාහිත්‍ය කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් පිරිනිවිය ප්‍රේත පරිනිර්වාණය උනත් කෙලෙස් මතු නූපදින ස්වභාවයට පත් වෙනවා කෙලෙස් මතු නූපදින ස්වභාවයට පත් වෙනවා කියනකොට හොඳට මතක තබා ගන්න නිකන් කෙලෙස් ටික විතරක් නැතුනේ නෑ සත්පුද්ගලකමයි නැති වුනේ. සත්පුද්ගල හැඟීමයි නැති වුනේ. සත්පුද්ගල හැඟීමත් එක්ක එන ජරා මරණ දුකයි නැතිනේ. දරුවා මැරීමෙන් එන දුක, මව මැරීමෙන් එන දුක, පියා මැරීමෙන් එන දුක නැති වුනේ. තමන් යෙදවීමෙන්, තමන් මහල් වීමෙන්, තමන් මරණයටපත් වීමෙන් එන දුක නැති වුනේ. කෙලෙස් නැති වුණා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. සත්‍යයේ පුද්ගලයේ ආත්මය සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන හැඟීම් ටිකෙන් තමයි නිදුනේ කියලා නිදුනේ කියලා කිව්වේ. ඒ හැඟීම් ටිකෙන් නිදුනා කියලා කිව්වේ අනාර දුකේ නෙමෙයි. එතකොට ওই ටික අනුපිළිවෙල ඔක්කොම වෙනවා ධර්මයේ යුක්ත සිතේ පැහැදීමක් සිතේ උදවලුන ගතියක් ප්‍රමෝදයක් ප්‍රමෝදිත භාවයක් නිතරම සතතේ ඉඳගත්ත හිටගත්ත නිදාගත්ත ආපසු ජීවිතේ පුරාම උද්දගත්තු ධර්ම යුක්ත ප්‍රීතියක් වෙන මාතක් ඇති කරගත්තොත් ඇති කරගන්න තැනකට ආවොත් විතරයි ඔන්නෝ ස්වභාවය වෙන්නේ එතකොට කොහොමද සිතේ ප්‍රමෝදය ඇති කරගන්නේ. ප්‍රමුදිත භාවය ඇති කරගන්නේ. යෝනිසෝච මානසිකරන්තෝ පාමොච්චං ජායති. පොම්සත් පීති ජායති පීති මාසකායම් පස්සම්බති. පස්සද්ද කාය සුඛං වේති සුඛිනෝ චිත්ත සමාධියති. සමාහිතේ චිත්තේ යථා භූතං පජානාති යථා භූතං පජානන්තෝ නිබ්බින්දති. නිබ්බින්දින් විරජිතේ විරාගා විමුක්ති විමුක්තත්ම විමුක්තේ ඥානං හොති. කියනවා මොකද? යම් කිසි කෙනෙකුට යෝනිසෝ මානසිකාරේ බහුල කරන්න පුළුවන් නම් පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ යෝනිසෝ මානසිකාරේ යුක්තව යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් මෙන්න මේ යෝනිසෝ මනසකාරය නිසා ප්‍රමෝදය ඇතිවෙනවා. දැන් මම මේ සෝපදේශ නිබ්බාන නිබ්බාන නැත්තම් ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දකිනවා. නැත්තම් දිට්ඨි දෙන්නේම මෙලෝදීම අජරාමර වෙනවා. ජරා මරණ නැහැ. සත්පුද්ගලයේ ජරා මරණ දුක දින මේ දුකෙන් මිදෙන තැන ඉඳලා ඕගොල්ලෝ මේ අරගෙන ඉන්නේ ටික ටික දැන් අරගෙන ආව කොතෙන්ද? යෝනිසෝ මනස. ඕගොල්ලන්ට එක දෙයක් කරන්න පුළුවන් නම් විදුරු ටික මම අතින් ගන්නවා. ඒකත් යෝනිසෝ මනසිකාරණයම එක දෙයක් ඕගොල්ලන්ට කරලා දෙන්න පුළුවන් නම් කරන්න පුළුවන්. මං ගන්න දෙනවා ප්‍රමෝදය කියන එක, ප්‍රීතිය කියන එක, පස්සද්ධිය කියන එක, සැපය, සමාධිය ඇත්ත ඇත්තේ දැකීම, කලකිරීම නොඇලීම මිදීම සහ නිවන අද 10ක් වෙනවා සාදු නෙමෙයි කරන්න තියෙන්නේ පුළුවන් බලන්න කොහොමද පොලිය කියන්නේ ඒ කියන්නේ යහපත් එක දෙයක් කළොත් යහපතේ විපාක යහපත් ධර්මතා සහ ඒකෙන් උපන් විපාක යහපත් විපාක ආනන්ද සමාධියෙන් පස්සේ නෙමෙයි මේ ඔක්කොම මෙලොවදී නැත්තම් කියන්නේ අපිට පේන්න පරලෝක දෙන එකකට පොරොන්දු එහෙම නෙමෙයි මෙලොවදී ළමයි එතකොට යෝනිසු මානසිකාරය කියන එක අපි අනුගමනය කොහොමද මොකේද අයෝනිසු මානසිකාරය කියන්නේ මොකද යෝනිසු මානසිකාරය කියන්නේ ඈ යම් ධර්මයක් සිහි කරනකොට නූපන් ආශ්‍රව ධර්ම උපදින නූපන් ආශ්‍රව ධර්ම වැඩි නම් ඒ විදිහට සිහි කරන ක්‍රමයට කිව්වා යෝනිස මනසිකාරය කියලා. මම ආගමේදී හොඳ සිහියමක් තියෙන්නේ. ඔව් කියයි කියලා. යම් ක්‍රමයකට ආශ්‍රව උපදිනවා නම් උපන් ආශ්‍රව වලේ නම් ඒ ක්‍රමයට කිව්වා අයමස්ස මානසිකාරය. යම් ක්‍රමයකට මෙනෙහි කරනකොට උපන් ආශ්‍රව ගෙවෙන නූපන් ආශ්‍රව නූපදීන ඒ විදිහට මෙනෙහි කළොත් එන්න මේකට යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියලා එක වචනකින් දෙකකින් හඳුන්වන්න බෑ. ඒ කියන්නේ මෙතන මේ රූපය ගැන නුවණින් බලලා රූපය ඇතිවීම නැතිවීම බලන වෙන්න පුළුවන්. මෙතන වේදනාව ගැන බලලා වේදනාව ඇතිවීම නැතිවීම බලන වෙන්න පුළුවන්. තව කෙනෙක් පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක ඇතිවෙන්නේ කොහොමද නැතිවෙන්නේ කොහොමද කියලා බලන වෙන්න පුළුවන්. තව කෙනෙක් දවස්කින් සාකාරය බලනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් කර්ණ භවනාව කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියලා එක වචනකින් මම කිව්වොත් ඒක අන්තය යෝනිසෝ මනසිකාර නෙවෙයි කියලා. ඒ හින්දා යෝනිසෝ මනසිකාරය කියන එක හඳුන්වන්න වෙන්නේ ඒකේ අර්ථ උප්පත්තිය. ඒක වචනක ඒ කියන්නේ චතුරාර්ය සත්‍යෙට මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියලා ඒ වගේ එක වචනකින් කියන්න බෑ. චතුරාර්ය සත්‍යෙට මෙනෙහි නොකර නමුත් ඒ ධර්මයේ අවබෝධය සඳහා සම්පතකම බුදුගුණ වැඩුවොත් ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝනිසෝ මනසිකාරය. ඒ නිසා යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය අර්ථ දක්වද්දී අකුසල සහගත එක විතරකයක් හිතලා මෙන්න මේ විදිහට හිතන එකයි අයෝනිසෝ මනසිකාරය කියලා අයෝනිසෝ මනසිකාරය එක වචනකින් පෙන්වන්න බෑ. අර්ථ දක්වන්න බෑ. ඒ වෙලාවේදී යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය කියන නම ලැබුණ යම් ධර්මතාවයක් නැසඳ ඒ ධර්ම ධාතුව කියන්නේ උදේ. ඒ නිසායි හැම වෙලාවෙම හොඳට මතක තබා ගන්න යම් විදිහකට කෙටියෙන් ගත්තොත් හිතන කෙනෙකුට නූපන් ක්ලේශ ධර්මයේ උපදිනම් උපන් කෙලෙස් ධර්මයේ වැඩෙනම් මෙන්න මේ සිහි කරන ක්‍රමයට කිව්ව අයෝනිසෝ මනසකාරය කියලා. යම් ක්‍රමයකට සිහි කරනකොට උපන් කෙලෙස් ධර්ම දුරු වෙනා නූපන් කෙලෙස් ධර්ම නූපදීන ඒ විදිහට සිහි කරන ඕනම දෙයකට කිව්වා අයෝනිසෝ මනසකාරය කියලා. එතකොට ඔන්න දැන් හොඳට තේරෙනවා මේ ප්‍රමෝදය කියන එක ගන්න ප්‍රමාණවත් අයෝනිසෝ මනසකාරය කියන එක. එතකොට ඔයගොල්ලෝ යෝනිසෝ මනසිකාර හිත හසුරවන්න ඕන තරම් ප්‍රදේශයක් තියෙනවා මේ නිවන දක්වා. ඔයගොල්ලෝ මරණසතිය වැදුවත් බුදු ගුණ හේතුවත්, මෛත්‍රී භාවනාව හේතුවත්, අසුභය හේතුවත්, ආනාපාන සති සංඥාවෙන් හිටියත් ස්කන්ධේ ධාතු ආයතන ඉන්ද්‍රිය කුමන ධර්මයක් මෙනෙහි කරමින් හිටියත් මේ හැම එකක්ම තියෙන යොක්ෂ මනස්කාරයේ විදිහට එතකොට මේක උපාය. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට කරනකොට තමන් තුළ ජීවන ධර්ම දුරු වෙන එක වෙන්නේ. අද අපි විදර්ශනාවයි කියලා යමක් කළත් වෙන්නේ ওই විදිහට. මේ අනුභව කිරියා අනුභව සික්කා අනුභව වටවදා මහ මොහොත අනුසමයෙන් ගැඹුරු වෙලා තියෙනවා. එක පාටම ප්‍රපාතයක් වලක් නැහැ ඒ වගේ මේ ශාසනයේ අනුපූර්ව ගැඹුරු වෙලා තියෙනවා. අනුපූර්ව ගැඹුරු වෙලා තියෙනවා. එක පාට මාර්ග බල නැහැ. ඒ කියන්නේ අපිට හිතෙනවා නම් දේශනාවක් අවසානයේදී කෙනෙක් හොවා වුණා කපදා ගන්නවා ඇයි හමුදුන එකපාරට මාර්ගඵල නැති කියලා. හොඳට මතක තියාගන්න. එයාගේ වේගවත්කම විතරයි ඒක අනුක්‍රමයෙන් ඇවිල්ලා තියෙන්නේ. අඩුව ගානේ සිත් මාත්‍රයකින් හෝ අනුක්‍රමයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඈ ඉස්සෙල්ලා උපචාර අපනාමතරේ මොනවද සිත්වල ඉඳලා පූර්ව භාග ප්‍රතිපදාව පවතින ධර්මතාවය ඉඳලා එතෙන් බණ අහන ශනේ තුල බව එයාගේ මනස තුල මෙහෙම අනුකරණය වෙලා මේ ධර්මතාවය ඒක තමයි නුවණ අපේ සිපා විඤ්ඤා ඒ කියන්නේ අවබෝධයේ වහ ලැබෙන ගතිය අනුකම නිසා ආවරණීය ධර්ම දුරු නොවිච්ච මනසක් තියෙන නිසා අපිට මේක ටිකක් දිග පරාසයක් වගේ වෙනවා අපිට නීවරණ ධර්ම දුරු කරලා තියෙන තැනකට ගත්තා. තියෙන මනසක් තිබුණා. මේ තරම් දුර නෑ. ඒතර මේ ධර්ම අහපු ගමන්ම අපිට තේරෙයි. හැබැයි අපි දතිය යුතුයි. ඒ තර පූර්ව බල වෘතපද වඩලා තිබුණු හින්දා. ඒ කියන්නේ නීවරණ දුරු කරලා අලින් කමටහන කොල්ල නීවරණ දුරු කරලා තිබුණු මනසක් තියෙදි බුදුහාමුදුරන් අපිට දැන් තවත් නිවන් දුරු කරේ කර ඉන්න ඕනේ. නෑ එතකොට මේ ධර්මයේ තේරෙන. හැබැයි ඒත් අනුකූලව තියෙන්නේ. එයා බුදුරජාණන් වහන්සේ ඉන්න කලින් මේක කළා තිබුණු හින්දා එයාට පහසු වුණා. එච්චරයි පහසු. නමුත් අපි ඒක කළා නැති නිසා එහෙනම් නිවර්ණ ධර්ම ටික දුරු කරගෙන මෙතෙන්ට එන්නේ. නමුත් හැමෝටම අනුක්‍රමයේ එකම. එයාත් මේ ශාසනයේ හෝ වෙන තැනකින් හෝ මුල් ටික කළා තිබුණු හින්දා හරියට දැන් බුදුරජාණන් වහන්සේ යහපත කියලා යමක් ලෝකේ තියෙනවා නම් ඒක අයින් කරන්නේ ඒකට ඒ ගත යුතු හොඳ ටික අරගෙන ඒකට ඉතුරු ටික එකතු කරලා වඩා නිවැරදියක් කරලා දෙනවා මිසක අනිත් ටික අයින් කරන්න හදන්නේ ඉතින් මේ සාසනේ නැහැර චිත්ත සමතය කියන කමඨාන් තිබුණා බුදුරජාණන් වහන්සේ ඒවා ඒ ගැන ඇතිවෙච්ච ප්‍රතිඵලය අයින් කළේ නැහැ ඒ අවබෝධයම ඒ චිත්ත සමාධියම උදව් කරගෙන මේ ධර්මයේ දකින්න දැරුවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ගොඩාක් දෙනකොට මාර්ගඵල ලැබෙන හේතු ඒ මානසේ ආවරණ ධර්ම අනුයි. ඒ නිසා නමුත් මේ ජීවිතයේ සතර දිහෝ මේ ආවරණ ධර්ම ටික අඩු කරන කොට එයා කළා තිබුණු හිඳයි එයාට මේ ටික මෙතන ලැබුණා. ඉතින් අපිත් මේ ටික කල්පනා කළ යුතු නැහැ. ඉතින් යෝනිසෝ මනසකාරය කියන කොටසෙන් කරනවා ආවර්ණීය ධර්ම අනුකරණය කර. ඒකෙදි මම එක ශ්‍රමතිකක් කියනවා. එතකොට මේ යෝනිසෝ මනසකාරය කියන මාත්‍රිකාව යටතේ සමත විදර්ශනා කියන දෙකම අයිති කියලා හොඳට තේරුම් ගන්නට ඕනේ. සමතය ඒ කියන්නේ විදර්ශනා භාවනාවේදී ධර්මයකට මෙනෙහි කිරීම විතරයි යෝනිසෝ මනසිකාරයම නෙමෙයි. ආනාපාන සතිය වේවා, බුදු ගුණ වේවා, අසුවේ වේවා, මනෝස්ති වේවා, චිත්ත සමතය ඇතිවීම සඳහා යම් කමතහනක් මෙනෙහි කරගෙන ඒක සමාධියට උපකාර චිත්ත සමතයක් ඇති වෙනවා. නමුත් ඒක යෝනිසෝ මනසිකාරයයි. ඒකද ආශ්‍රයයක් ගවා ගන්නද? උපන් ආශ්‍රය දුරු කරන රූපං ආශ්‍රය මොකදවා ගන්න? උපකාර නැද්ද? උපකාර. එහෙනම් ඒක යොමුතු මනස්කාරද නැද්ද? යොමුතු මනස්කාර. ඒ නිසා යොමුතු මනස්කාරය කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ධර්මයෝ ඇතිතත් නොදින් විමසන එකටම විතරක් නෙමෙයි කියන කාරණාව නොදැක දෙන්නට ඕනේ. සී සමත කමතන විදර්ශනා කමතන කියන දෙකටම උපකාරය යොමුතු මනස්කාරය. ඒකයි දෙකෙන්ම අනුග්‍රහය ලැබපු මනසයි මේ ප්‍රමෝ ප්‍රමුදිත භාවයෙන් යුක්ත මනසක් හදාගන්න උපකාර. ඒක වඩා උපකාර ධර්මතා දෙකෙන් යන එක පහසුයි. ඒකෙදි මම එක ක්‍රමයක් ඕනට දෙනවා. මතක් කරන්න අපිට ඉක්මනට යන්න පුළුවන්. මොන්නේ වගේ නෑ මේ දැනට හැම කමතහනක් වඩන්න කලින්ම උජෝ කායං මනසහය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික ආනාපාන සති විතරක් නෙමෙයි හැම කමතහනකටම අයිති මේ ඉරියව් ටික කොණ්ඩ විජෝ සබාංගන පරයන්ක බදගෙන සිහිය අභිමුඛ කොට ඉන්න එක පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිණුකම් කතම් පරිණුකම් කියන්නේ පරිණුකම් කියන්නේ මොකක්ද? ආයන සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකා ගේවා උපරමෙත්තේ. මේ සීය නාසය හෝ තොල්ලක ගාව හොඳ තබාගන්න. කොණ්ඩ කෙලින් තියාගෙන පාරයන්ක බැඳගන්න ඉඳගෙන තමන්ගේ මේ සිහිය හිත යොමු කරන ඉස්සර සති නිමිත්ත නාසයට හෝ තොල්ලකට. ඔන්න ඔපමණකින් උජ්ජුම් කායං අනුදාය පාදෙන්කම් සතියෙන් උපට්ඨකත්වාගෙන ටිකන්නේ. දැන් පුළුවන් සෝ සතෝ අසසති සිහියම අසසගතවට කරන්න පුළුවන් වුණා දැන්. මේ සිහියෙන් ඉඳගෙන සබ්බේ සත්ත බවන් සුපිතත් සීල සත්‍ය සූපත්‍ය කියලා මෛත්‍රිත වඩන්න පුළුවන්. මේ සිහියම උදව් කරගෙන කමතහන වඩා කමතහනේ මානසිකාරයේ කුමක් කියලා පරිසරේ වෙනස් වෙන්නේ එහෙනම් කුමන කමතහනක් වඩන්න කලිනුත් සත්‍ය නිමිතිලික තබා ගන්න. හිත තබාගෙන තම තමන්ට හුරු පුරුදු හුරු පුරුදු කියලා කියන්නේ එක එක ක්‍රම අත්විඳලා බලන්න. සිහියෙන්ම ආස්වාද ප්‍රස්වාසයේ හිත තබලා බලන්න. ආස්වාද ප්‍රස්වාසයේ එක යන්නේ නැහැ. සත්‍ය නිමිත්තේ හිත තබාගෙන ඉන්න ගමන් ආස්වාද වෙන බව ප්‍රස්වාස වෙන බව නොනින් ගන්න. මේ විදිහට හොඳ මනා දැනුම් නැතුව මනා සිහියතුව ඉන්නවා. එහෙම ඉන්නකොට මේ විතක් තුල දුවන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියන එක බලන්න. ගොඩාක් කියලා දුරුකල නැතිනම් ඉන්න බෑ. නමුත් මුලින් අයවන්න හෝ පුළුවන්ද කියලා බලන්න. සාමකාලීකව හත ආරම්භය හෝ පුළුවන් නම් මේක දිනු කරගන්න පුළුවන්. ආරම්භයවත් බැරි නම් ආයක පැත්තකින් තියන්න. සති නිමිතේට තබලා සියලු සත්‍යය නිරුක්කත්තා නිරෝගීත්වා කියලා මෙච්චිත වඩනවා. ඕනනම් ඒකෙත් එක එක ක්‍රම තියෙනවා. Taman ඉන්න තැන ඉඳලා දසදිසාවන්ට සදිසාවන්ට මෙච්චිත පතරන්න පුළුවන්. ඒ වගේම Taman ඉඳලා අනන්ත විශ්වයට අනන්ත විශ්වයට Taman ඉන්න තැනට පායති පායති විපාකී වා භෝපායති කියන සත්‍යයන්ට මේ විදිහේ එක එක මාත්‍රකාරගෙන මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. මුතේදී සුවිශේෂී ලක්ෂණ තම හඳුන ගන්න ඕනේ. යටින් එක විතරක උරුප්පල දෙන්නේ නැති වෙන විදිහට. සිත යටින් ගහගෙන යන්නේ නැති විදිහට තමන්ට කරන ටික හරි අඛණ්ඩව පිළිසිදුව වෙන සිතුවිලි වලට යන්න හොඳි මේක විතර කරන්න යන්නේ හැකියාව තියෙනවා කියලා බලන්න. ඔන්න ඒකද හිතෙන්නේ ඒක හිත බෑ. ආ ඒකත් අයින් කරගන්න. සති නිමිත්ත මෙහෙම සබල මරණසතිය වගේ. ජීවිතය අනේතයි මරණය අනේතයි කියලා ජීවිතේ නැතෙන්න තියෙන කාරණා බොහෝ වැඩි. කොවිලා මේ ජීවිතේ නැති වෙන්න පුළුවන් නැහැ කියලා වෙන මුකුත් හිතන්නත් ඒක විතර හිතන්න පුළුවන් නැවතනවා කියලා බලන්න. පුළුවන් නම් තමන්ට ඒක තමයි තමන්ට ගැළපෙන කමට. වෙන මේකත් අයින් කරගන්න. එදාසේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරනවා. මේ විදිහට එක එක පරීක්ෂණ කරලා බලන්න සතමිනේ සිත සදාගම තමන්ට රුචි රුචිව රුචි නොවන දැඩි වෙලාවක් කම්මතානේ හොඳින් හිත අසු වෙනවා සබාගෙන ඉන්න පුළුවන් දුවන තමයි නමුත් දැනට ආරම්භයේ පොඩි පවත් ගන්න පුළුවන් පටන් ගන්න පුළුවන් ඒ කමඨාන ආවම වෙන දේවල් හිතෙනවා අඩුයි. අනිත් කමඨානකට හිතද කොහොම කමඨාන හිතෙන්නේ හිත සද්දල් ආගමිතවා මෙතන යනවා. අනිත් විතර කියලා බලන්න. බලලා යම් කමඨානකට හිත තබුවාම ඒක රැඳී හිටින ගතිය වැඩි නම් වෙන විතරක තේ වෙන ගතිය අඩු වෙන අන්න ඒක කමඨාන ඇතුලේ තෝරගන්න. තෝරගෙන සත්‍ය නිමිති සිල් තියාගෙන ඒ කමතහනම නැවත නැවත ආවා. අමතක කරලා ගියෝ ආයි සත්‍ය නිමිති සිල් තියාගෙන ඒ කමතහනම මතක් කරනවා. මේ විදිහට චිත්ත සමත්‍ය ඇති වෙන කමතහනක් වැඩි යුතුයි. හොරු පොදු කරනවා. ඔන්න දැන් ඒකත් ඔගොල්ලෝගේ යුතුය මනස්කාරය. එහෙම චිත්ත සමතේ ඇතිවන කමඨානකට හිත තබල කමඨානක් වඩන ගමන් කලින් කරට මේ සවිඥානික කය දැහැර නාම රූප දෙකෙන් යථා සුභාලි තත්වාකාරයෙන් නුවණින් විමර්ශනය කළ යුතුයි. ඒක තමයි උගලම විදර්ශනා. දැනට මේ නාම රූප ධර්මය පිළිසින දකින්ද නුවණ මෙනෙහි කර යුතුයි ඒක තමයි මොන විදර්ශනාව මොකද මේ සවිඥානික කය මම මගේ මගේ ආත්මය හැටියට දැනෙන පෙනෙන මේ කය කියලා යොමු වෙනවා දැන් සතිනෙ පිට තබලා සමතකම ගන්න ගැදුවා ටිකක් වෙලා කරලා භූමනාවෙන් මේක නතර කරලා කය පැත්තට යොමු වෙන්න යොමු වෙලා ඉමමේව කායං යථා තිතං යථා පනිත ධාතුකෝපචයක මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි තීකරනවා මට පෙනෙන හැටියට නෙමෙයි තව කාටවත් පෙනෙන හැටියට නෙමෙයි මට දැනෙන්න තව කාටවත් දැනෙන හැටියට නෙමෙයි පවතින ස්වභාවයේ ඒ ආකාරයෙන් මෙනෙහි කරනවා මේ ශරීරයේ පවතින ස්වභාවය මෙනෙහි කරනවා. පවතින ස්වභාවය කෙස් ලොම් නිය ඇයි මෙහෙම ගන්නෙ? දැන් අපි දන්නවා මේ ජෙටි පිටින්ම මේ රූපේ හින් පිටින් ගත්තාම මම කියලා හිතෙනවා. හොඳට කේස් ටික විතරක් හිතට තනි කරලා ගත්තොත් කේස් ටික දිහා බලාගෙන මේ මම කියනවනේ. රෝම කූපයක් දිහා බලලා අතේ තියාගෙන රෝම කූපේ මම කියලා හිතනවා. මම කියලා හැඟෙනවද? අන්නේ හැඟීම තමක දැනෙන විදිහටයි ඕක. නිකන් නිකන් කියනවා අපි මෙනේ ඒක මේකේ කෘත්‍ය දැනගන්න නිකන් ගිරව කියන ඔය කෙස්ලොම් නියද සම්මස්නහරයට කියලා හිතන්න එපා අර්ථය හිතර වදින විදිහ දැන් සත්ත්ව පුද්ගල නොවූ ධර්මතා කොටස් තියෙන්නේ කියන කාරණාව හිතට වැටෙන්න ඉඳ සලස්සමින් ඉඳ සලස්සමින් මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවේ පුද්ගලෙක් නොවේ කියන හැඟීම හිතට දැනෙන්න ඉඩ සලස්වමින් කෙස් කියන එක ආරම්භ කරන්න. ලොම්, නිය, දත්, හම, මස්, නහර. තාම ඔයගලන්ට මමයි මගේ ඇඟේ තියෙනව තමයි කියලා හිතෙන්නේ. නමුත් මේක ඒ අවබෝධය පැත්තකින් තබාගෙන ඉතාමත් වේගෙන් නෙමෙයි, ඉතාමත් හිමින් නෙමෙයි මේ විදිහට හිතන්න. ශ්ලෝකීය ධර්මාස්නාද එවගේ කොහොම කොටස් 32 අනුපිළිවෙලින් හෝ අනුපිළිවෙලින් බැරි නම් ප්‍රකට ප්‍රකට කොටස් වලින් හෝ කමන්නේ හිතන්න හිතලා කනුගුණ ආහාර නිසා මේ හැම කොටසක්ම හැදෙන්නේ කියලා හොඳට බලන්න කනුගුණ ආහාරය කියන්නේ බස් පාන් පොකුම් මේවා හේතුව මේ ආහාර නැමැති හේතුයේ ඵලයක් නේද මේ කෙස්ලොම් නේද සම්මස්නාර කියලා හොඳට බලනවා මේ පරිඥාන කයි මමයි කියපු කයි ඊට පස්සේ සමුදුරට බලනවා මේ කනගුණ ආහාරයෙන් ඇතිවු හම්මස්ලේන ආරෝහින් යුක්ත මේ කයි පෙර අවිද්‍යා කර්ම නිසා පෙර අවිද්‍යා කර්ම හේතුයෙන් පැමිණි විඥානය ඇති වෙනවා. එහෙම නැත්නම් බැරි නම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය මේ කය ඇතුළු වෙනවා. ඒ නිසායි මේ කය හැඟීම් දැනීම තියෙන්නේ මේ සවිඥානික බව. මේ ඇඟට මේ රූපෙට මොනවා හරි ගෑවුනහම දැනෙන්නේ කය සහිත මට දැනෙනවා නෙමෙයි කය සහිත කෙනෙකුට දැනෙනවා නෙමෙයි. මේ හරියට මිනිස්සෙකුට වැහිලා ඉන්න යකි කරගත්තා වගේ. ඒක අසුරණ තියක් වරගෙන ඒ වගේ මේ රූපෙට අරගත්ත යකෙක් කියලා විඥානය. මේ කයේ නැතිලා පවතින සංහාවෙන් කය අසුරු කරගෙන විඥානය පවතිනවා. මේ විඥානයේ කය ගැටල පවතින නිසා මේ කයේ කුසලකට හරි යම සත්තු පොළොත් වැදුනොත් කය අතුරු කරන පවතින හිතට දැනෙනවා. එතකොට මේ අත කියලා මේ රූපෙට දැනෙනවා නෙවෙයි මේ කය අතුරු කරන පවතින හිතටයි දැනෙන්නේ. අපි මෙනෙහි කළ යුතුයි මේ කය අතුරු කරගෙන පවතින හිත නිසා මේ කය හැඟීම් දැනීම තියෙනවා නේද? කයට හැඟීම්, කයට යම් යම් දේවල් තේරෙනවා වගේ දැනෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි කියලා ඒකේ. ඒකෙන් එයා කියනවා මේ කයට දැනෙනවා වගේ දැනුමක් දැනුමට ඒ දැනුම දැනෙන්නේ කය අතුරු කරගෙන හිතට හිතේ කයට නෙමෙයි කියන එක එයා කියනවා. දැන් අපි හිතන්නේ අපි ඇඟටයි මේ දැනෙන්නේ කියලානේ. ඒක මෙතන ඉඳලම මේ ආ මේ දැනුම මේ රූපේ හා බැඳිලා තියෙන බැඳුම ඉතාම සූක්ෂමයි. ඒක හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඔබට උපමාවක් කියනවා බැඳීමේ දැනෙන සූක්ෂමකමට මහානි එක්තරා කාලකදී දෙවියන්ගේ අසුරන්ගේ යුද්ධයක් ඇති වුණා. ඒ වෙලාවේදී දෙවියෝ අසුරයෝ කියනවා යම් වෙලාවකදී අසුරයෝ දිනෝ දිව්‍ය වරාදුනෝ සත්‍යයේ කකුල් අතපය හතරම කුදලලා මංගාවට අරගෙන ඉන්න කියලා ලේබිච්ච අසුරයෝ කියනවා. සක්‍රදේවිය කියන යම් වෙලාවකදී අසුරයා තරඳුන දිව්‍ය දිනෝ හේතුචිත්ති අසුරයව අතපය හතරම බැඳලා කුදලලා මංගාවට අරගෙන ඉන්න කියලා. ඉතින් ওই යුද්ධෙදී අසුරය ගරදන සුරය දිනවා. දෙවිය දිනුවා. දිනුවාම වේපතිති අතලේ වාරගත්තා. කුදලනවා කියන එක දන්නවනේ. අත් දෙකයි කකුල් දෙකයි හතරම අල්ලලා එකට බැඳලා ගන්නදී ලීයක් දාලා අරන් යන්නේ. එදවස්සේ වේපතිති අතලේගේ අත් දෙකයි කකුල් දෙකයි හතරම අල්ලලා එකට බැඳලා දෙවිය දැන් දෙපැත්තෙන් කරගහගෙන ගෙනිහිල්ලා සක්‍රයන් දීපුවා. ඊට පස්සේ සක්‍රයා සක්‍ර දෙවියන වේපතිති අතලේට අසුරෙන්ද ඉතින් ඔබට දැන් මෙහෙම සිතුවිල්ලක් හිතන්න පුළුවන් නම් දෙවියෝ බොහෝම දැහැමි දෙවියෝ බොහෝම දැහැමි දෙවියෝ හොඳයි අසුරය අධහැමිය අසුරය හොඳ නෑ කියලා සිතුවිල්ලක් හිතන්න පුළුවන් නම් ඒ සිතුවිල්ලටම ඔබේ ඔය තියෙන දැනි ඔක්කොම ලෙහෙයි පංචකාමයෙන් ආඩ වෙච්ච දිග විමානයක දෙවියෙක්ව ඉන්න ඔබ ඔබට දැනෙනවා. ඉතින් ඔබට යම්තා දෙවියෝ අදහැමි අදහස් නිෂ්ඨයි අසුරය දැහැමි කියලා හිතන තාක් ওই බඳුම ওই විදිහටම තියෙනවා. ඒක මේ බඳුම ගහලා තියෙන්නේ දැඳලා තියෙන්නේ සිතුවිල්ලකින් ලෙහෙන විදියට. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහන්නේ මේ දැනුම මොන තරම් සූක්ෂමද කියලා. සිතුවිලි මාත්‍රයකින් දැන් හරවෙන්න සිතුවිලි මාත්‍රකෙන් දෙහෙන්නක් තියෙනවා. දෙවියෝ දැහැමි අපේ අදහමේ කියපු ගමම මෙයා දේවගණයට යනවා දැම්මලේ. දෙවියෝ අදහමි අපේ දැහැමි කියලා හිතන තාක්ම මේ දැම්මෙම යයි. එහෙම දේශනා කළ මහණෙනි කෘෂ්ණා නැති ධර්ම ඒකත් උදාසීන් කියලා මම කියනවා. කියලා බුදුදහමකට අර සක්‍රිය දේව ගම්ම එක සිතුවිලි මාත්‍රයකින් මෙහෙන්න පුළුවන් බන්ධන වෙන්න පුළුවන් බන්ධනය. ඒ බන්ධනය තම ලේසි කියන තෘෂ්ණාවෙන් ඉඳන්ම ආන්නේ ඒක කරලා සියුම් කියලා මම කියනවා. ඉතින් මම මතක් කළේ ඔගොල්ලන්ට මේ දැනෙන්නේ කයයි කියලා දැනුණා නම් ඇති ඔගොල්ලෝ ඒ විතරකින් ඔගොල්ලෝ මේ කය දැනගන්නේ. ඔගලන්ට යම්දලාගේ හිතන්න පුළුවන් මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ වේදනාව දැනෙන්නේ කියලා. ඒ විතක්යෙන් ඔගලන්ගේ කය මිදෙනවා. ඔය වගේ විතර්ක මාත්‍රයකින් තමයි මේ කෙලෙස් ටිකෙන් අපි මේ රූපෙට බැඳලා තියෙන කියලා ඔයගොල්ලෝ දන්නවද? අපි මහ විශාල කණුගල් තරම් ඝන ද්‍රව්‍ය වලින් බැඳිලා නැහැ. එහෙම තිබුණම ගිනි දාලා මුහුණු කළා කඩන්න තිබුණා. මේ තෘෂ්ණාව නැති ධර්ම මොකකින් ආයුධයකින්වත් කපන්න බෑ. දියමන්තියක් නම් හැම දෙයකම දියමන්තියක් ඇතුළත් දියමන්තිය කපන්න බෑ. තව දියමන්තියකින් මේ දියමන්තිය දෙපියයි. නම් ලෝකේ තෘෂ්ණාව නැති ධර්ම කපන්න ආයුධයක් එකම ආයුධය ඇතුළේ ප්‍රඥාව නැති ආයුධය විතරයි. වෙන ද්‍රව්‍ය කාරණා නැහැ. ඉතින් ඔගලන්ට පුළුවන් නම් රූපේ හොඳට බලුවා රූපේ කනකොට ආහාරයෙන් හැදෙන එකක් කියලා වෙනම හිතුවා. ඒ කය ඇතුළු කරගෙන පවතින හිත නිසායි මේ හැඟීම් දැනීම දැනෙන්නේ කියන එක හොඳ අවධානයෙන්නේ. වේදනාවපස්සනාව වගේ දෙකින් වෙන්නේ තෝකහ. වේදනාව කයට ගැට ගහන්නේ නැති වෙන්න ඕනේ. ඔගොල්ලෝ හරියට වේදනාව බලනවා නම් ඒක ලැබෙනවා. ඔගොල්ලෝ කයේ වේදනාව දැකි දකිනවා නම් කොහෙද වේදනාව උපසනාව කරලා තියෙන්නේ? වේදනා ප්‍රශ්නාව කවුරු දන්නවද? වේදනාව විතරක්ම අහුවෙන්නත් ඕනේ ස්පර්ශ නිසා මේ වේදනාව හටගත ස්පර්ශ නැතුව වේදනාවක් නැති වෙනවා කියන නුවණෙන්වත් ඕනේ රූපෙට ඇඳෙන්නේ නැති වෙන විදිහට වේදනාව. ඒක පුළුවන් වෙන්නේ වේදනා ප්‍රශ්නාව කාය අනුපස්සනාව ගැන හොඳ නුවණක් තිබුණොත් විතරයි. කය කියන එක හැඟීම් ගැනීමෙන් තොර ධර්මතාවයක් කියන අවබෝධය තිබුණොත් මේ එන මේ වේදනාව දැනෙන්නේ කය අතුරු කරගෙන මේ හිතටයි කියන කාරණාව වෙන්නේ. ඒ හින්දා ඔන්න මේ කය ඇතුළු කරගෙන පවතින හිත නිසා මේ කල සංඥාන කරලා තියන්නේ කියලා පාරමිතික බෑ. ඒකනොත් තහවුරුන රූපෙම. දෙවනුවට මේ කය ඇතුළු කරගෙන පවතින හිත නිසා නේද කන බොන ආහාරයෙන් ලැබුණු කුණු කොටස් දෙකකින් යුක්ත මේ රූපේ ඉන්ද්‍රියම පහුවෙන් තෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින සිත් දැයිසික ටික නිසයි කියලා බැලුවා. මේ කෙනෙක් කියනවා කෙනෙක් කියනවා නෙවෙයි හරියට රූපඩේ පොළේ විද්‍යාඥ ඇතුළින්ම කෙනා තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන ඉන්න කය ඇසුරු කරගෙන පවතින හිතෙන් නේද රූපාදී අරමුණු දැකීම සත්‍යාදී අරමුණු වලින් ගන්ධාදී අරමුණු දැනගැනීම වෙන්නේ කියලා බලන්න. මේ යන්තා ක්‍රියාදාම වල ටිකක් තියෙනවා නම් මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන වැඩයි කියලා ඒක බලනවා කය අසු කරගෙන කවුද හිතින් කරන වැඩයි කියලා බලනවා ඒ ටික කයට අයිති නෑ කියලා බලනවා. කය කියන එක මෙබඳු ක්‍රියාදාමයක් කරන්න පිටට ඉඩ දීලා නවාතන දීලා තියෙන අචේතනික වස්තුවක් හැටියට බලනවා. එතකොට ඕගොල්ලන්ට මේ කය මම කියලා මිම්ම කරගන්න මිම්ම ඉක්මනට අඩුයි. මේ අවිඥානික කයේ රූපේ වෙනම බලන්න, කායත්ව කරගෙන නාම ධර්ම වෙනම බලන්න. තම තමන් මෙතෙන්දි ටිකක් දක්ෂ වෙනවා නම් තවදුරටත් තම තමන්ට පුළුවන් යම් යම් කරුණු කාරණා තමන්ගේ අවබෝධය සඳහා අනුත හොයලා දෙන්න. ඒ කියේ තමන්ට හිතන්න පුළුවන් ඇත්තටම කවුරු හරි කෙනෙක් අහනවා මලමිණිය කියලා කියන්නේ යෑමෙන් කරන්න බෑ හැඟීම් ගැනීමක් නෑ රූපාදී ආරම්භ දැකීම හැඟීමක් නෑ එතකොට නමුත් ඉබ්බන් කිසි දෙයක් කරන්න බැරි ඒ රූපෙත් හැම මාත්ලේ නහර ඇට ඕවා ටික තියෙනවා එහෙනම් මේ රූපෙත් තියෙනවා එහෙනම් දැන්ද මේ මලමිණියම නේද යම් වෙලාවකදී හිත නිරුද්ධ වුණොත් මේ දේවල් කීම් කිරින් කරන්න බැයි නම් එහෙනම් අතටද කය ඇතුළු කරගෙන ඉන්නේ හිතෙන්නේ මේවා කරලා තින්නේ නේද කියලා හිතන්න පුළුවන්. ඔන්න ඔය විදිහට නාම රූප දෙක රූපයේ වෙනම පැත්තකින් ඇදෙලා පිළිතලා නාම ධර්ම වලට උපකාර වෙනවා. නාම ධර්ම වෙනම පැත්තකින් ඇදෙලා පිළිතලා වෙන ක්‍රියාදාමයක් කරමින් රූපේ පැවැත්මට උපකාර රූප ධර්මයේ වෙන හේතුවක් නිසා ඇවිල්ලා පිටලා වෙන ධර්මතාවයක් කරමින් නාම ධර්ම වලට උපකාර කරනවා. කොහොමද එතකොට මේ ධර්මතා දෙක මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආයෙත් සති නිමිත්තට හිත තබලා අර සමතකම හතරක් වඩනවා. ඊට පස්සේ හැම වෙලාවෙම ආධ්‍යාත්මික මේ කයට නඹුරු වෙලා කයේ යථා ස්වභාවය නුවණින් මෙනෙහි කරමින් අර සමතකම තහන වඩනවා සමතකම තහන වඩන්නේ මේ විදිහට නේද එසේම කරනකොට හිතාමතා යන්න ඕනේ නමුත් નિરાයාසයෙන් චිර කතාති චිර භාෂිතක බොහෝ කල් සිට කිව්වා වූ කලා වූ දේවල් මානසික ගලාගෙන එනවා නෑදෑයන් ඥාතීන් හිතේසින් යාළුවෝ මිත්‍රයෝ දෙමව්පියෝ සහෝදරයෝ ඒ වගේම යම් ස්ථාන මෙතනදී අචේතනික වස්තුන් පැත්තකට තබලා හිතට සිහිවෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු විතරක් අල්ලගන්න. හිතට සිහිවෙන යාළුවෙක් මිත්‍රයෙක් කියලා සිහිවම අර සමතකම තහන පොඩ නතර කරනවා. දැන් මේ දැහැර නාම රූප දෙක හොඳට බලන්න. යාළුවා කියන කෙනා එතනද හිතෙන් මේ මනෝවිතක් කියලා හිතන්නේ යාළුවා කියන අදහස ඒ හැඟීම් හිතෙන් අල්ලගෙන ඒ යාළුවා කියන දැනගදී රූපේ මොනේ විමර්ශනය කරනවා එතනද කියන්නේ කන දුන ආහාරය නිසා හැදුණු සම්මතලේන ආහාරයට ඇතෙන දුලුනේ රූපයක් ඒ කය අසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් කරන විඥානයේ පවතිනවා ඒ නිසා ඒ කය සංවිධානය වෙලා තියෙනවා මම යාළුවා කියලා කියන රූපේ හැදිච්ච හැටි රූපේ තියෙන දේ ඒ රූපේ සංවිධානය වෙලා තියෙන හැටි ගැන මේ බලන්න. ඔය විදිහට හිතනවා. එතනද ඒ කය අතුරු කරගෙන පවතින හිත නිසා දැකීම ඇහිීම වෘත්ති ටිකක් වෙලා තියෙනවා නේද කියලා බලන්න. කොහොම ටිකක් හිතන්න. ඊට පස්සේ සත්පුද්ගල භාවයට සිහි වෙච්ච තව යාළුවා සහෝදරයා සහෝදරි අරමුණ දෙකක් හිතන දිගින් දිගටම හිතන්නේ ආපෝ හිතාමතා අතර කළ සමතලම තහනට මෙවෙහි කෙරුවොත් නාම රූප දෙක බලන්න මේ සවිඥාන කය බහැර නාම රූප දෙකෙත් මෙනෙහි කරනවා අනිතරට සමතලම තහනට හිත කරනවා සමතලම තහනක වඩන්නේ සවිඥාන කය බහැර නාම රූප දෙකෙත් මෙනෙහි මේ වෙලාවේදී ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද ආදී දේවල් නොසලකා හරිනවා. නොසලකා හරලා කය කෙරේ පවතින සිහිනේ. හිතට සිහි වුණත් ඒකෙද කය අනුව බලන්න ඕනේ කිමේ. මෙන්න මේ විදිහට අත මහර කරන් අමතක කරනවා ආයත මතක කරනවා ආයත මතක කරනවා මතක කරනවා දැන් ඕගොල්ලන්ගේ සිහි නුවණ ටික ටික ටික ටික වැඩි. වැඩෙනවා කියන්නේ වෙනකට වැඩවල මොන විදිහකට මේව ගහමක් හිතේට වැඩ කරන්න අමතකම ලයන. දැන් වැඩවල කරනාස්සේ මතක් වෙනවා ආයෙත් අමතක වෙනවා මතක් වෙනවා ආයෙත් අමතක වෙවි කරන්න ඕන. ටික දවසක් යනකොට වැඩි වාර ගන්නක් මතක් වෙවි මේක කරන්න ඕන. ටික දවසක් යනකොට අන්තිම තමයි අහකට ගියේ වැඩි ප්‍රමාණයක් දහම් විතරකේකම ඉදී කරන්න පුළුවන් කියලා මුළු කටයුත්තම කරන්න පුළුවන් යෝනිසෝමනසිකාරයෙන් ඉඳගෙන. මේ වරණ ධර්ම සුදු වෙන කොමන කමකාරයෙන් ඉඳගෙන සදාතනෝ කරන්න. ඊගාවට හැබැයි අහවල් වැඩේ මට කරන්න. මේ වැඩ ටික කරන්න පුළුවන්. කියලා ඊගාව වැඩවල සමාජයේ පුළුවන් සමාජයේ බැටලා තියෙනවා. ඊට පස්සේ දියුණුවන සුදු වෙනකොට දැකියපු අරමුණු වැඩේ වල ටික ටික පුළුවන් කරන්නේ. ඈ අපි කියමු දැන්. වෙනකට පුළුවන් කඩේට යනකොට හෝ බස් එක යනකොට නම් එහෙම හිත හිත යන්නේ. හැබැයි මොනවා හරි වැඩක් කරන්න ගියොත් දුරු ගන්න ගියොත් දෙවි ටික හොදන්න ගියොත් ඒ වගේ වැඩක් කරන්න යනකොට නෑ. අමතක. දැන් ටික ටික වැඩක් කරද්දී පුළුවන්. අර වගේ නිකන් නම හඳුනලා කරද්දී පුළුවන් නේද වැඩ කටයුතු කරද්දී පුළුවන්. කියලා මේ වගේ මේ සති නිමිත්තින් එක හෝ ආධ්‍යාත්මික මේ සවිඥානිකයි බහැර නාම රූප දෙකෙන් ඇත්ත ඇති ඇති බලන ගතිය අත්මහර අමතක වෙනවා ආයත් ගන්නවා අපේ අමතක වෙනවා ආයත් ගන්න මෙහෙම මා මතක් කර කර මේක උත්සාහවත් වෙන එක තියෙන්නේ දවස පුරා ඔච්චරයි කරන්නේ ඕක ටික ටික දියුණු කරනවා තමයි යම් දවසක් තියෙනවා තමන්ට හොඳට තේරෙන දවසක් එනවා වත්පවුන් කවුරු නියත කියන මේ හේතු නිසා සත්‍යයේ හෝ පුද්ගලයේ හෝ සත්තු පුද්ගල කොටස් හෝ මගේ හෝ මම හෝ මගේ ආත්මය කියලා හැදෙන්නේ නැහැ. අනාත්ම වාහනක හත ගන්න ඵලය අනාත්මමයි නේද? මම පාන් කැල්ලකට මම කියලා කිව්වොත් පාන් කැල්ල මම වෙනවද කියන්නේ කියන්නේ එයාට සැකයක් නැහැ. අපි පාන් රාත්තල කියලා ඒකට මම කිව්වොත් ඒක මම වෙනවා. ඒක ආත්මය කියුවොත් ආත්මයක් වෙනවද? ඒ විදිහට මෙයාට චුට්ටක්වත් සැකයක් නැහැ. ඒ පාන් කෑල්ල යම්සේද මේ අත කියන එක එසේ කියන එකට සැකයක් නැති දවසක් එනවා. මොකද අපි අත කියන්නේ ආහාරය අනිත්‍ය රෝග කියලා දන්නවා. ඉතින් පාන් කෑල්ලට මම කිව්වත් අතට මම කිව්වත් දෙකම එකයි නේද කියන තැනක් වෙන්න එනකන් එනවා. එතකොට මේ රූපය මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් පිළිගන්නෙම නැති තැනකට එනකන් එනවා. ආත්ති කායතුව පනස සතිපත්චපටි නරති සත්‍ය පුද්ගල නෝ කායබමන කැතයන් සිය හොඳින් එළඹෙනවා. නැතිකින්ච ලෝක උපාදී ලෝක කිසිම රෝගය උපාදාන වශයෙන් ගන්න මම මගේ මගේ ආත්මය කියලා ගන්න. එයාට හොද්දට ගන්නවා. හැම තැනකම යම් රූපයක් තියෙන ඔක්කොම ආහාර නැද. සිහි කළ බලනවා කන බුන ආහාර තොරව ජීවිතේ එක රූපයක්වත් නැහැ කලින් හැම රූපම ආහාරයෙන් හැදිලා එහෙනම් එක රූපයක්වත් පුද්ගලෙක් නැහැ. එක රූපයක්වත් සත්‍යයක් නැහැ. එක රූපයක්වත් ආත්මයක් නැහැ. කියන හැඟීම වෙනවා. ආහාරයෙන් හැදුනේ නැති, හැදෙන්නේ නැති එක රූපයක්වත් තියෙන තව කිව්වට කමන්නේ. මේ ඇස් දෙකට පේන්න බස් පිඟන් ගන්න මුන්නට කවුරු මේව පිඟන් ගන්න දානවා හේතු එහෙනම් මේ අනාත්මය කියනක හොඳට අවබෝධයක් තියෙනවා. ඉහි නුවණ වැඩෙන්න වැඩෙන්න මේ වස්තු මේ මම මේ දුව පුතා අම්මා තාත්තා කියලා අර ගන්න වේගය තමයි අඩු ඒ විදිහටම ඇලෙන ගතිය, ගැටෙන ගතිය අඩු මේ නුවණ. යම් දවසක් තියෙනවා මේ දැකීම හොඳට පිළිසිනකොට මගේ දුව පුතා දේවල් දුරවල් කියලා මේවා අල්ලන ගතිය ආදී නැති වෙනවා. ඒකම ඇදීම අඩු වෙනකොට ගැටීම තරහව කියන එකක් නැහැ. ඒකින් වත් පාන් කැලලක් එක තරහ වෙලා වැඩක් තියෙන පාන් කැලලකට ගාලා වැඩක් තියෙනවා කියන මට්ටමට ඒක එනවා. එතකොට මේ මට්ටමට එනකොට සීලෙන්නේ නැහැ ආලෝක සංඥාවක්. මේ මට්ටමට එනකොට හිතේ හිතේ කතා කරන ගතිය නැහැ. හොඳ තැනපත් පමණයි. කෙසේද කෙසේද යන සැප සංකායයට නෑ. හේතුඵල ධහම කියන එක ගැන නිසකයි. ආත්මයක් තියනවද, සත්වයක් ඉන්නවද, මම කොහෙද හිටියේ, හිටියන කොහෙ ඉන්නද, කොහෙ ඉඳලා ගාය ඔය ඒව එකක්වත් නෑ. ඇයි? එහෙම කෙනෙක් ආවා කෙනෙක් හිටියා කෙනෙක් යනවා නෙමෙයි ආහාරයෙන් හැදුණු රූපේ තියෙන්නේ. කෙනෙක් හොඳට දන්නවා ඒ කය අසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ තියෙන්නේ. ඒකද අවිද්‍යා කර්ම කියන හේතුයෙන් ඇතිවෙච්ච ධර්මතාවයක් නිසා කෙනෙක් නෙමෙයි කියන ටික හොඳට ගන්නවා. ආ විචිකිච්ඡා මොකුත් නැහැ. දැන් නීවරණ ධර්ම පහම තමන් කෙරෙහිලා නොපෙනෙනවා යාට. ඔය මට්ටම යනකොට නීවරණ ධර්මතා පහම තමන් කෙරෙහිලා නෙවෙයි. නීවරණ ධර්මතා පහ තමන් කෙරෙහිලා නොදකින ඔහුට හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. උද්ද වැඩිම ගතියක් ඇති වෙනවා. සතතේ නිරන්තරයෙන්ම ඔගලන්ට තියෙන්නේ ඔය ටික මෙනෙහි කරන්න මෙනෙහි කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. ඒක ප්‍රාර්ථනාවක් නෑ. නීවරණ ධර්ම දුරුවම නීවරණ ධර්ම දුරුම නීවරණ ධර්මයෙන් තමන් කෙරෙහිලා අනුගත නොවුත ප්‍රමෝදී කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ණයක් ගත්ත කෙනෙක් පහුකාලේදී ණය අරගෙන කර්මාන්තයක යොදවලා කර්මාන්ත දියුණු වෙලා ඒ ගත්ත ණයක් දෙරලා කර්මාන්ත කරගෙන යනවත් මුදල් ගේදම් කළ තමන් අතේ ඉතිරියක් තව තියෙනවා දැක්කාම මිනිසෙකුට ඇති වෙන යම්සේ සතුටක් ඒ වගේ සතුටක් ඇති ඒ වගේම රෝගී වෙච්ච දැඩි ගිලන් වෙච්ච කෙනෙක් පහුකල්දී රෝගේ සුවපත් වෙලා රෝගයෙන් නැගිටලා සුවපත් වෙච්ච සමව දකිනකොට ඇති වෙන සතුට යම්සේ දේවල්. ඒ වගේම හිරේ විලංගේ වතුන කෙනෙක් පහුකල්දී හිරෙන් නිදහස් වෙලා ඉන්න තමන්ව දැක්කම ඇති වෙන සතුට යම්සේද. තමන්ට කන්‍යමයක් කර තියාගන්න බැරි අනුන්ගේ වැඩ කරන දාසියෙක් පෞකවි දාස භාවයෙන් මිදුනහම යම්සේද ආහාර පාන නැති කාන්තාර මාර්ගයට වැටෙන කෙනෙක් කාන්තාර මාර්ගය කෙලවර ශේම භූමියක් දැකලා ශේම භූමියකට පැමිණිලා සතුට වෙන යම්සේද ඒ වගේ කාන්තාර මාර්ගය වගේ ණය ගැනීම වගේ හිර වගේ රෝගයක් වගේ දාස භාවයක් වගේ නීවරණ ධර්මයෙන් යුක්ත මනසයා දකිනවා. නීවරණයන්ගේ මිනිසු මිදුණු මනස දාස භාවයෙන් මිදුණ, ණයෙන් මිදුණ, රෝගයෙන් මිදුණ, කාන්තාරයෙන් මිදුණ වගේ දකිනවා කියන්නේ. මෙන්න මේ දෙකට දකින්න ඔබට නිරායාසයෙන් ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය නිසා මේ මානසික අධිකතර ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති ඒ ප්‍රීතිය නිසාම මේ හිත කය දෙක සංසිඳන. හරියට හුළඟට හෙළගෙන කුඩියක් වගේ වෙනවා මේ රූපේ. එයාගේ ආත්ම භාවය. ඒ පස්සද්ධිය නිසාම මේ හිත කය දෙක සැපසහගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය ප්‍රීතියෙන් සැපයෙන් නොතෙමුණු එකම තැනක්වත් නෑ. මුළු කයම ප්‍රීතිය සහ සැපයෙන් තෙමෙන. එතකොට ඒ සැපේ නිසාම සමාධිය. ඒ සමාධියට කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත සමාධිය කියලා. ප්‍රථම ධ්‍යානය කියලා. අන්නේ සමාධියට ඇහැ කියන එක, රූපය කියන එක, චක්කු විඥාන කියන එක පෙර නොතිබීම හන්නේ ප්‍රත්‍ය සහගත එකක්. මේ ප්‍රත්‍ය නැති වෙනකොට ඉතුරු නැතිවම නැති වෙන එකක් කියන ටික පෙන්නනවා. මේ ස්පර්ශ ආයතන හයේම නිරෝධිත නිරෝධයක් වෙනවා. අර අපි නාම රූප දෙක බලනවා නම් ඒ බලපෑකේ කෙලෙස් නැති වුණාට අවිද්‍යාව තිබුණා දැන් මෙතෙන්දී බලනවා නෙමෙයි දකිනවා. ඒ හින්දා බලන්නද නැති වෙනවා. අර ඉස්සෙල්ලා මේ නාම රූප දෙක බලන කාලෙදී සංඥාන කයේ බහැර නාම රූප දෙකේ කෙලෙස් නැති වුණාට බලන්න තමයි තව මේ වැඩේ කළේ. සසංකාරකයි. නමුත් අතනදී මෙහෙවීමකින් තොරව ඒ සමාධියට පෙනෙනවා. ඒක බලන්න ඕනේ පෙනෙන නිසා බලන්න ඕනේ ධර්මතාවය. ඒකෙද? එතකොට මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා මේ නාම රූප දෙකේ පුද්ගල සංඥාවක් හදාගෙන ඇති කරගෙන ඒ පුද්ගල සංඥාවද අම්මා තාත්තා දුව පුතා කියලා සංඥා හදාගෙන මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ගැලට වැඩි නේද කියලා එදාට පේනවා එයාට. එදා මේ එදාට එයා මේ දුකේ කලකිරෙනවා. අපි කෙලෙස් නිසා දුක් විඳලා තියෙනව නේද කියලා. ආහාරයෙන් හැදුණු රූපයයි විපරිණාම වෙන්නේ. ස්පර්ශයෙන් හටගත් වේදනා නා වේදනා සංඥා චේතනයි නැති වෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානය නිරුද්ධ වෙන්නේ. නමුත් අපි දුක් විඳින්නේ මව්මල දුක නේද? අපි දුක් විඳින්නේ පියාමල දුකට නේද? අපි දුක් විඳින්නේ දරුවමල දුකට නේද? කියලා දුක පිළිඳ දකිනවා මේ ධර්මතාවය නොදන්නාකම නිසා කෙලෙසුන්ගෙන් මෙච්චර කාලයක් සතර දුක් විඳා කියන එක පේනකොට තවත් මේ ස්කන්ධය අම්මා තාත්තා දුව පුතා කියලා ඇලෙන්නේ නැහැ. ස්කන්ධය තත්ත්ව පරිදි දකිනවා. දකින නිසා මේවා අම්මා තාත්තා අයියා දුව පුතා රන් රිදී මුතුමැණි කියන මත්තමේ කෙලෙසුන්ගේ ආශ්‍රංගේ මනස මිදෙනවා මේ බලන කමින් අල්ලන කමින් මිදෙනවා මිදුනහම ඒ මිදුනේ සත්ව පුද්ගල හැඟීමෙන් ඒ මිදුනේ මම මගේ මගේ ආත්මය කියන අස්මි මානෙ මාන අනුසෙන් මාන දික්තියෙන් ඒ මිදුනේ තණ්හා උපාදාන කියන කෙලෙස්යන්ගේ සියලුම ආශ්‍රයන්ගේ සියලුම කෙලෙස්යන්ගේ ඒ මානස මිදෙනවා මේ වෙනසා මිදුනහම පංච උපාදාන ස්කන්ධ දුක නිවෙනවා මතු නූපද ස්වභාවයටපත් වෙනවා මව් වෙනුවෙන් අඬන ඇඳින් ඉවර වෙනවා එදාට පියා වෙනුවෙන් සහෝදර වෙනුවෙන් දුව පුතා වෙනුවෙන් අනන්ත සංසාරයක ඇඬුවා ඒ ඇඬීම් ඉවර වෙන්නේ නැහැ. ඇයි? ස්කන්ධ ටික දැකලා සත්වකම්ම කියන කෙලෙස් නැති වුණාට පස්සේ සත්පුද්ගල භාවයෙන් උපදින දුකට ඉඩ තියෙනවද? දුක නැති වෙනවා නෙමෙයි දුක උපදින්නේ නැහැ. දුක උපදින්නේ නැහැ. ඔන්න දෙන්ත සුවසෝ පොදිතස නිබ්බාන කියලා. සීති බොහෝතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිතිල්ලුවේ වෙමි කියන උතෙන් දැවිලා මුළු ලෝකයක්ම දරුවා වඩාගෙන කෑ ගහ දරු බින්නේ ඇවිලගෙන දුවන අම්මලා දැකලා හරිය අනුකම්පාවක් හිතේ මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නා සංස්කාරපත්‍ර කොච්චරම මමද මේ දුක විඳින්නද එකම අම්මම ඇරිලා අම්ම වෙනුවෙන් විලාප දෙන ලෝකේ දැකලා අනේ මේ ඇත්ත නොදන්නා කම නිසා මේ දුකම කොච්චර විඳින්න ඇද්ද කියලා මෙයාට ධර්මයෙන් යුක්ත සංවේගයක් ඇති වෙනවා. පබ්බතත්ව මොම්මතු දීවේ දීරු බාල බාලේ අවික්කති කියලා කියනවා කල උඩ නැගපු කෙනෙක් යම්සේ දෙමින් යන්නේ යම්සේ දකිද තමන් ශෝක නැති ස්වභාවයට ගිහිලා සෝකී ජනය දිහා බලනවා කියලා පෙන්වන්නේ. එතකොට තේරෙනවා ස්කන්ධයේ පිළිසන නොදන්නා කම නිසා ඇතිවෙන කෙලෙසකින් ලෝකේ සත්පුද්ගල භාවයේ දුක් විඳින හැටි ස්කන්ධයේ පිළිසින් දැකලා ඒ කෙලෙස නැති කළ සත්පුද්ගල භාවයේ විඳින දුකෙන් තමන් මිදිලා ඒ දුක නිවන ජීවත් වෙන හැටි තමන්ගේ මනසට එනවා. ඔතෙන්ට කියනවා ගරුබර භාග්‍යවා පංච උපාදාන ස්කන්ධයෙන් මිදුණා පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදුණා අජරාමරයි ජරා මරණ සත්ත්ව පුද්ගල භාවයෙන් ජරා මරණ දුකෙන් මිදුණා ඉතින් ඒක ක්ලේශ කර්මේ ගොවන්නේ අනුපාදාන කර්මේ ගොවන්නේ කියලා නම් කරනවා ඒ ක්ලේශ කර්ම නිර්වාණය අනුපාදාන කර්ම නිර්වාණය කොමකටද අනුපදිතේස පරිනිර්වාණය සඳහා දැන් සත්ව පුද්ගල භාවයෙන් විඳින දුකක් නැති වුණාට ස්කන්ධ පරිහරණය දුකක් තියෙනවා. මේ කයට පිළියකින් යනොත් කටුවකින් යනොත් දුක් නැතුව මේ උපදිනවා දුක. හැබැයි ඒක බාහිර නොගන්න එක වෙනම දෙයක් වෙන්න පුළුවන්. ඒක තමන්ගෙන වෙන එක වෙනම දෙයක් වෙන්න පුළුවන්. තමන් ඒ නිසා හෙල්ලෙන්නේ පෙරලෙන්නේ නැතුව කෑ ගහන්නේ නැතුව සිහි නුවණින් ධර්මතාවයකින් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. නමුත් දුක දුකමනේ නේද? එතකොට යම් ජීවිතයක් අවසානයේදී මේ දුකිනුත් නිදෙනවා නම් එයාගේ ජීවිතේ ලෝකයාගේ අවාසනාවන්තම සිද්ධිය වූ මරණය කියන තැන මෙයාගේ ජීවිතේ වාසනාවන්තම අවස්ථාව වෙනවා මොකද සියලු දුකින් මිදෙන අවස්ථාව වෙනවා ලෝකයාට අවාසනාවන්තම අවස්ථාව ධර්මයෙන් යුක්ත කෙනාගේ ජීවිතේ ඉතාමත්ම වාසනාවන්තම අවස්ථාව වෙනවා. සියලුම දුකෙන් නිදිලා නිවිලා සිසිල් වෙන මොහොතක් වෙනවා. ඒකට කිව්වා අනුපරිශේෂ පරිණිරවාණය කියලා. ඉතින් මම මෙතන මේ ටික අනුසමෙන් මතක් කළේ හිතේ ඇති වෙන ගතියකට తాවකාලික විතරක සංසිඳීමකට උගල රැවටෙන්න එපා. රැවටිලා අපි යමක් කරගත්තා කියලා හිතන්න එපා. නමුත් අනුක්‍රමයෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මනස දිහා බල බලාම මේක ගෙවා ගන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න තාම දුව මරණු දුක විඳින්නේ කියලාද නැද්ද? පියාමල දුක සහෝදර සහෝදරි මනුස්ස සත්පුද්ගල භාවයෙන් සතුට වෙන බව ඕගොල්ලෝ ළඟ තියෙනම් සත්පුද්ගල භාවයෙන් එන දුකක් තාම අපේ ගාව තියෙනවා කියලා හිතා ගන්න. සත්පුද්ගල භාවයේ හැදීම ටික ටික අනුක්‍රමයෙන් ගෙවි ගෙවි යනවා පවතින යථා ස්වභාවයේ තත්වාකාරයෙන් ටික ටික දැනගැනීමෙන් ඒ ජීවන වැඩෙනවා නම් දකින්ද මේ දුක තමයි ටික ටික ගෙවි ගෙවි යන්නේ. මේ දුකේ නිරෝධය තමයි ටික ටික සාක්ෂාත් වෙන්නේ. කියන කාරණාව තේරුම් ගන්න මෙන්න මේ විදිහට හොඳට සිහි ඇතුව නොවන ඇතුව දැනගෙන මේ කාරණාව කළොත් අපිට මේ ජීවිතයේදී මේ ජරා මරණ දුක නිදෙන්න පුළුවන්. නොවුනොත් තමයි බුදු වෙන්නේ. ජනමර දුකෙන් මිදෙනවා කියන එක වෙන මුකුත් නෑ. අපේ සිතේ තියෙන විතර්ක මාත්‍රයක් වෙනස් කරගැනීමෙන් ඇති වෙන ගතිය. මාර මුලින් මතක් කළා වගේ සිතක තියෙන විතර්ක මාත්‍රයක් වෙනස් කරගන්න බැරි වෙච්ච නිසා මෙච්චර මේ පුද්ගල භාවයෙන් දුක් විඳින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඔය ටික පෙන්වලා අපිට දීලා තියෙන උපායය. ඒක තමයි සතර සතිපට්ඨාන කියලා කිව්වේ. ඒ උපාය පිළිපැද්දොත් ඒ උපායේ මාර්ගය මුලා කරන්න පුළුවන්. මහන්නේ සතර සතිපට්ඨානේ මාර්ගය මුලා කරන මාර්ගය ලබුදෙන්න දේශනා කරනවා. සත්ව පුද්ගල භාවය තුල ඉන්න කෙනා ඉන්නේ මාර්යා තුල. මාර්යා සත්ව පුද්ගල භාවයෙන් මිදෙනවා කියන්නේ මාර්යාගේ අත් දෙක අංග කරලා. මාර්යාගේ නුදැක්මට යනවා. මාර්යාට පයින්ද තියෙන එකම කඩුව උතින් තමයි. ඒ හින්දා හැම දිනම අප්‍රමාදීව කටයුතු කරන්න. අර මුලින් බහුජීවික බ්‍රාහ්මණය කතාවත් ඇහුවනේ. ඉතින් ගෙවල් වල ප්‍රශ්න ගැටලුමයි තුස් කියලා මේ ගොඩේ නින්දපන් මේක කෙලවරක් නැහැ. මේ ජීවිතයේ මේ තියෙන ණය බේරුවා ධර්මවල ටික හැදුවා කියලා ඉවර නම් ඔක්කොම ඉවරයි. නමුත් මේක කෙලවරක් නැහැ අනන්ත සංසාරේ ඔය වගේ අතීතයේදී දරුවෝ පෝෂණය කරන්න නැති ගෙවල් හදන්නේ තාමත් ගෙවල් හදන. තාමත් දරුවෝ හදන. තව අනාගතයටත් ගෙවල් හදන්න තියෙන ගණන, දරුවෝ හදන්න තියෙන ගණන මේවා කෙලවරක් නැහැ. එතකොට ඒ හින්දා අපිට පුළුවන් නම් මේ ප්‍රශ්න ගැටලු තියෙද්දිම දහම පැත්තට ටික ටික වැඩිපුර නැඹුරු වෙන්න. මේ ප්‍රශ්න තියෙද්දිම ප්‍රශ්න වලට ගහන ඒ තුන්රුන්ගේ ආශිර්වාදයෙන් මේ ප්‍රශ්න අතහැරේ. මම ඔය කියන්නේ මෝදේ නාන්න කියලා ගිහිල්ලා ගල කුඩට ගියා ඉඳගෙන නෑයි නාන්න. මේ රැල්ල ගහන ඉඳ රැල්ල ඉවර කරගන්න නාන්න. පුළුවන් නාන්න. නාන මිනිස්සයා රැල්ල මැද්දටම පැනලා නෑවොත් මිසක රැල්ල ඉවර වෙලා නානවා කියලා එකක් කවදාවත් වෙන්නේ ඒ වගේ ගෙවල් වල ප්‍රශ්න ඉවර වෙලා බණ දහමකට එනවා කියන්නේ හරියට මුදු රැල්ලි වල නානවා වගේ තමයි. මේ එකක් ඉවරනකොට තව එකක් තව එකක් ඉවරන තව එකක්. නාන මිනිස්සු රැල්ල දීද්දෙන් පැනලා නානවා වගේ දහමකට එන කෙනා බණ භාවනා කරන කෙනා ওই ප්‍රශ්න ගැටළු තියෙද්දි මේ මැද්දි කරගත දෙයක් තමයි. ඒ හින්දා මොකද රැල්ලි වල කන්න ඉන්න ඒක වෙන්නේ නැහැ. නොනාන කමද තව වචනයක්. ඒ වගේ ප්‍රශ්නයක් අපි ඉවරලා බලධානකට එනවා කියන එක බලධාන නොවන එකට තව වචනයක් කියලා තමයි මතක තබා ගන්න. ඉතින් මම මේ තේනකෝ දහම් කරුණු ටික මතක් කරගෙන මේ ජීවිතේ කොහොම හරි මේ ක්ලේශ පරිණිරවාණයෙන් ඕගලන්ට පුළුවන් අනන්ත සංසාරයක බුදුහාමුදුරු දේශනා කළ මවමල දුකට අනුකම්පිත සතරමා සාධි ගණිත වැඩි. එච්චර දුක් විඳින්නේ මේ කෙලෙස් ටික දුරු කරගන්න බැහැ. ඒ සියලු දුකෙන් මේ අදම මිදෙන්න පුළුවන්. සියලු දුකෙන් අද මිදෙන්න පුළුවන්. ඉතින් ඒ තැනට තමන්ගේ මනස අරගෙන මේ ලෝකයා වෙන බලාම දුකෙන් ඈතර වෙලා අජනාමර නිවන් සාක්ෂාත් කරගන්නට ඒ අජනාමර භව ජීවිතයට එක් කරගන්නට මේ දේශනාව හේතු වන ශ්‍රේණිය වෙනවා.